කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චක්ක සූත්‍රය ਸਰවඥ දේශිත ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ සහිත මුල යහපත් මැද යහපත් අග යහපත් වූ මේ සූත්‍ර දේශනාවේ ਸਰවඥාන්සේ කුළු ගන්නවඬ හදනවා මේ සක්කාය නිරෝධගාමිනී ප්‍රතිපදාව අපි ඊයේ දවසේ වෙනකොට මේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව කොහොමදයි අසත්‍යයෙන් ඉන්නකොට සිද්ධ වෙන්නේ කොහොමදයි සාමාන්‍ය පෘථග්ජනයක සිද්ධ වෙන්නේ කිසියම් බාධාවක් නැතුව අතෝරක් නැතුව දිගටම සක්කාය හටගන්ම මේ සියලු ස්කන්ධයන්ගේ හටගස්ම ඒක මම කියලා අල්ලා ගන්න මේ සක්කාය හටගන්ම අතෝරක් නැතුව සිදු වෙනවා ඉතින් මේක පෙන්නලා දැන් සරුවචන් වහන්සේ මේ චක්කය හරහා හය වරක් හය හරහා මේ චක් සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවකට පෙතක් මාර්ගයක් සකස් කරගන්න හදා. ඉතින් මේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ තරමට භාවනා කරපු මේ දක්වාම ශික්ෂණයේ යිති යෝගාවචරේකට ਸਰවඥාසේ වචනාර්ථ වශයෙන් වර්ණගන්නේ අයංකෝපන භික්කවේ සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මෙන්න මේකයි මහණෙනි සක්කාය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අපි මෙතෙක් ඉගෙනගත්ත මේ 6 ඇහ කන දිවනාථය කය මන වශයෙන් තියෙන මේ අධ්‍යාත්මික ආයතන 6 එතන ගොඩවල් 6ක් තියෙනවා. ඒ 6 ඇහ වේවා කන වේවා නාසය වේවා දිය වේවා කය වේවා මනස වේවා මන වේවා ඒ කොයි එක ගත්තත් ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මය නෙවෙයි කියලා අනිච්ඡාදී වශයෙන් සලකා බලන්නේ කියලා තියෙනවා. ඒ වගේම මේ ඇහ ආදී ඉඳුරන්ට ගෝචර වෙන, ගොදුරු වෙන, ආපాతගත වෙන, මුලිච්ච වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඒ හයත් මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියලා නුවණින් බලන්න නැත්නම් අනිත්‍ය ආදි වශයෙන් බලන්න. ඒ ඒ දේවල් ගැටලන ඒ ඒ දේවල් ඒ ඒ වෙලාවේදී සාධාරණීකරණය කරන වරණකන ස්ථාපිත කරන ඒ ඒ විඥානයන් හයක් චක්කු විඥාන සෝත විඥාන වශයෙන් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන අනිත්‍ය ආදි වශයෙන් බලන්න. ඊගාවට මේ තුන එකට එකතු වීම කුළු ගැන්වීම එක්ක ගමන් කිරීම කියනා වූ ස්පර්ශය ඇහි කනේ නාසයේ වශයෙන් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා බලන්න. මේ ස්පර්ශය නිසා හට ගන්නා වූ යම් විඳීමක් තියෙනවනම් වේදනාවක් තියෙනවනම් සැප වේවා දුක වේවා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි වශයෙන් බලන්න. ඒ බැලීම නිසා හටගන්න ඉඩ තියෙන නැත්නම් නොබැලීම නිසා එසේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා නොබැලීම නිසා යම් ආකාරයකින් හටගන්න ඉඩ තියෙනවා නම් තණ්හාවක් නැත්නම් තණ්හාවේ හේවණල්ලක් වගේ පාටිගයක් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා පිළිගන්නේ කියලා. ඉතින් මේක අපි මේ හරුවචන දේශිත මේ කොටස පමණක් අරගෙන අපි වෙන වාද මුඛයක් ඇති කෙනෙක් එක වාද කරොත් මේ කියන වචන ටිකෙන් ඒ අපිව පරදින්න ඉඩ තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා මම පුරුෂයෙක් වශයෙන් ගිහිලා වෙන ස්ත්‍රියාවක් කාම මිත්‍යාචාරය යෙදෙනවා. ඉතිලා හොඳට ඕම අහුවෙනවා. වැඩේට අහුවෙනවා පොලිසියට අහුවෙනවා. අහුණාට පස්සේ කියනවා මේ මේ කය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මනේ ඔය ගෑණිත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි ඔය තණ්හාවත් මම නෙවෙයි මගේ නෙවෙයි අගේ ආත්මේ නෙවෙයි ඒ නිසා මම නිදහස් කරන්නේ ඉතින් උසාවිය නිදාස් කරයි. අර ගෑන්ගේ මිනිහා මාව නිදාස් කරයි. ඉතින් ඕන කෙනෙකුට වලද හැකි එහෙමනම් මේ අපි ඔක්කොම පව් ටික කරලා ඒ ඇහත්මගේ නෙමෙයි කනත්මගේ නෙමෙයි ආදි වශයෙන් කියනකොට පේනවා මේක සාධාරණ යොත්තියට ගැලපෙන්නේ නැහැ. මේක සමාජයේ පවතින ක්‍රමයට අපි වැරදි කරලා ඒ කරපු වැරදි ටික මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා එහෙම නැත්නම් ඒක අතීතය කරපුවා දැන් කරපුවා නෙවෙයි අපරාධ මේ මට ගහන්න එපා ඒක මම නෙවෙයි මේ ඊයේ හිටියේ මම නෙවෙයි කියලා මේ নানা විදියට අපේ සමාජයේ බොහෝ දෙනා මේ කාරණා පටලවා ගන්න ඉඩ තියෙනවා. මම මේ පටලවල පටන් අරගන්නේ මේක වටහා ගත යුතු හරි ක්‍රමය අපි ටිකක් සැලකිලින් තෝරව ගන්න ඕන නිසා. ඒක නිසා සාමාන්‍ය කාමභෝගී පෘ탁ජනයට අමුදරුවන් රකින්න පෘ탁ජනයට ගෙවල් දරුවන් රකින්න පෘ탁ජනයට එහෙම මේ ඇහැ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්න කියලා කටපාඩම් කරාට ඇහැ නිට්ටයයි මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා මොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ මේක කිව යුතු වෙලාවක් තියෙනවා මේක කිය යුතු පණ්ඩරයක් තියෙනවා මේක යුතු පදමක් තියෙනවා ඒ පදමට ආවට පස්සේ තමයි යකඩ තලන්න ඕනේ ඊට කලින් තැම්පලෝ පුපුරනවා නිසා යකඩ රත් කළ යුතු තැනක් තියෙනවා. රත් කරගෙන රත් කරගෙන යනකොට අන්න ඉතින්ද ගියාට පස්සේ යකඩ දැලුවාම ආචාර්යෙක් වඩපත් වෙනවා. අපි යකඩ පන්නරේ තියා ගන්න ඕන ඕන විදිහට තලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ටික අහුවෙන්නේ මේ සූත්‍රයේ මුල නෙවෙයි. මේක මජ්ජේ කල්යාණයට නැත්නම් පරියෝසాన කල්යාණයට අහුවෙන්නේ මුල් ටිකේ ක්‍රමයෙන් අපි ප්‍රතිපදාවක් අනුව කෙලස් ගිවං කරගෙන ගිවං කරගෙන යනකොට යම් තැනකටපත් වුණාට පස්සේ තමයි අපිට මේ මන්ත්‍රය ජප කරන්න වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මුලදී ජප කරලා වැඩකුත් නැහැ. හොඳට මතක තියාගන්න මෙතෙන් ආවට පස්සේ ජප නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා කොතෙන්ට යනකම් භාවනා කරන්න ඕනේද? කොතනදීද අපි මේ අනිච්චන් දුක්ඛන් අනාත්තන් වශයෙන් හෝ අනිත්‍ය ආදී වශයෙන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා සලකා බැලිය යුත්තේ කියන එක නොදනුවත්කම අද තියෙන භාවනා ගුරුකුල මතයන් දිහා බලනකොට පේනවා අනතුරුදායක විදිහට පටලවාගෙන තියෙනවා. මං කියන්න යන්නේ නෑ අපි මේ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන ක්‍රමේ විතරමයි එකම ක්‍රමේ කියලා. කෙසේ නමුත් පේන්න තියෙන පුත්‍රජානනාංශයේ මේ සූත්‍ර මුලදී කියනවා මේ සූත්‍රයේ ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මුලත් යහපත් මැදත් යහපත් අගත් යහපත් එහෙමනම් මේ පාඨය සඳහන් වෙන මේ තාක් දුර ගමන් කරනකොට යෝගාවචරයේ මනස නැත්නම් යෝගාවචරය භාවනා කරන අරමුණ එතන යෝගාවචරයේ සතිය එතන යෝගාචරයේ සමාධි ප්‍රඥා කොච්චරක් මේරුවාට පස්සේද මේ නේසෝ හමස්මින නේතම්මම නේසෝ හමස්මින මේසෝ අත්තා මේක එක ක්‍රමයක් මේ වගේ ਸਰවචනසේ සමීකරණ රාශියක් ඉදිරිපත් කරනවා එතෙන්ටනක භාවනා කරපු කෙනාට අපි ඉස්සරහට ටික සලකා බලමු කොතනදීද මේ ටික කරන්න ඕන කියන එක අපි අපේ අත්දැකීමට නැත්නම් අපි මේ භාවනා ජීවිතයකට බැහැලා කරගෙන යන යෝග ජීවිතයත් එක්ක බලනකොට ගැළපෙන තැන තෝරන්න ඕනේ තැන වෙන සූත්‍රාසයෙන් තමයි වෙන සූත්‍රවල සාධක අරගෙන තමයි මේක සුද්ධ කරන්න වෙන්නේ. ඉතින් ඒකට චුලසුඤ්ඤත සූත්‍රය එහෙම නැත්නම් ආනිජ සප්පාය සූත්‍රය එහෙම නැත්නම් පොට්ටපාද වගේ සූත්‍රවල පෙන්නාගෙන එනවා බොහොම ලස්සනට මෙවැනි පාට සරුවචනanse පාවිච්චි කරන්න කියන්නේ මෙන්න මේ ජවනිකා ටිකේ වුණාට පස්සේ. ඒ කියන්නේ භාවනා ජීවිතයේ යම් යම් මට්ටම් වලටපත් වෙච්ච කෙනා තමයි මේ නේතම්මම නේසෝ හමස්මින්න මේසෝ අත්තා වශයෙන් මේ වශයෙන් රූප ඇහ කන දිව නාසය කය මනට හෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් හෝ විඥාණයට හෝ ස්පර්ශයට හෝ වේදනාවට හෝ තණ්හාවට යදණ්ඩ පදම ගත්තොත් ਸਰවඥාන්සේක පෙන්නලා දෙන්නේ ආනන්දසප්පාය සහ චුලසොඤ්ඤත සූත්‍ර වලින් ගත්තොත් චුල්ලසුඤ්ඤත සූත්‍රයේදී පෙන්නනවා අනන්දහම්තුරු ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට ඇහිලා තියෙනවා මම මට ඔබ වහන්සේගේ ඇසුරදී වෙලා තියෙනවා මම ශූන්‍යතා විහරණයෙන් විහරණවා මම ශූන්‍යතා විහරණයෙන් විහරණවා කියලා ඔබ වහන්සේ කියලා තිනවා මට මේක ඇහුණා හරියද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොකක්දයි මේ කියන එකේ තේරුම කියලා. ඒතර තරුවචාන්සේ කියනවා ඔබට ඇහිලා තියෙන හැටි හරිය ආනන්ද මේ මේක කියනවා කියලා ਸਰවඥන්සේ සාපේක්ෂව ශූන්‍යතාවයේ ගෙවම් කරන ගෙවම් කරන ඇවිල්ලා ඒකෙදිත් මේ වචන ටික පාවිච්චි කරන එක තැනකදී. ඉතින් ඉස්ලාම කියනවා යම් වෙලාවක අපි ඊතර දොරේ යමුදරුවන් එක්ක හරක බානත් එක්ක රත්තරන් මිනිමුණත් එක්ක අසල් වේසියන් සමග ගත කරන ජීවිතය සමහර විටක මුලේ මෝරපු නැත්නම් මේ ඉස්කබල ඇතුලේ උකුණු පස්සක් තරමට හෝ මොලයක් හඳුලක් තියෙන මනසට තේරෙනවා මේක කවදාකවත් ඉවර කරන්න පුළුවන් කැම්බිරිල්ලක් නෙමෙයි. මේක මේ විදිහට කරන ගියාට දිගටම මේකේ තියෙන්නේ දසවද සහිත බරපතල වැඩ සහිත හිර දඬුවමක්. මට බැරිද මේකෙන් ගැලවෙන්න? එහෙම නැත්නම් මේකෙන් පරලොවක් ගැන හිතන්න. මේක මේ වැඩිම ඉදරම් පිනවනවා මගේ ඊට පස්සේ අපේ ඊට පස්සේ ඒකට එන බාධාවලත් එක්ක ගැටිලා නඩු කියලා රණ්ඩු සබර කරගෙන තෝතෝ වරපල කියාගෙන රණ්ඩු. ඉතින් මේකෙන් නිදහස් වීම සඳහා බුදුචාන් වහන්සේ සඳහන් කරනවා සමහරු ඊගේගේ අතහැරලා ඒ ඥාති වර්ගය අතහැරලා ඒ භෝගය අතහැරලා ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව අරණ්‍යයකට යනවා. දැන් ආනන්ද අපි ඉන්නේ අරණ්‍යයක. අපි ඉන්නේ මිකාරමාතු ප්‍රාසාදේ. දැන් අපට මේ මිකාරමාතු ප්‍රාසාදේ හිතාලවා වසන තාක්කල්. එව නැත්තම් මේ අරණ්‍ය වාසය අනේ ලැබිච්ච ලොකු පිනක්. ලොකු ආධ්‍යාත්මයක්. ලොකු ආගමානුකූල ඉදිරි ගමනක් කියලා. මේ අරණ්‍ය වාසයේ ඒක හිතාලවල වාසය කරනවා නම් ගමේ දොට ගමේ විතර ඉන්නකොට තිබිච්ච මිල මුදල් පිළිබඳ ප්‍රශ්න, හරකා බාන පිළිබඳ ප්‍රශ්න, ගෑනු මිනිහලා පිළිබඳ ප්‍රශ්න නැහනේ. මේක ඉන්න නිසා. ඒක නිසා අපි ඒ ප්‍රශ්න වලින් ශූන්‍යයි. ඒ ආතතියෙන් ශූන්‍යයි. ඒ දැවිලි තැවිලි ඉන්නේ ශූන්‍යයි. හැබැයි මේ අරණ්‍ය වාසයෙන් තියෙන ප්‍රශ්න ටික නිසා කන කම්බෙල්ලලක් තියෙනවා. හිතේ කංකස කංකරච්චලයක් තියෙනවා. මොකද මේක අපිට ඕන දෙයක් දෙන්නේ නැහනේ. නමුත් අර gedara dora ඉඳගෙන හිරගේක වැටිලා වගේ ඒ කරන විශාල කෙල්ලවරක් කරන්න බැරි කර්ම රැස් කරන ඒ ජීවිතයට වැඩිය අරණ්‍ය වාසයේදී කර්ම රැස් වෙනවාට වෙන්නේ ඒක නිසා විශාල දුක්ඛන්දරාවකින් අපි ශූන්‍යත්වයටපත් වෙනවා. හැබැයි අරණ්‍ය වාසයෙන් එන පොඩි පොඩි කංකරච්චල් ටිකක් තියෙනවා. මේක තමයි බුදුරජාණන් ශානන්ද හැමතුරන්ට පෙන්වන්නේ අපි මහා දුක්ඛඳක් අයින් කරන පොඩි දුක්ඛඳක් අල්ලනවා. ඊට පස්සේ ආනන්ද මේ අරණ්‍ය වාසය කරන ගමන් අනේ ලැබිච්ච ලොකු දෙයක් කලාතුරකින් තමයි මේ විවේකයක් ලැබෙන්නේ කියලා කාය විවේකයක් ලැබෙන්නේ කියලා අරණ්‍ය වාසී ඉන්න ගමන් අපි හිතමු අපි පරියන්කයකට ගිහිල්ලා හොඳටම කයේ හිතාලවල වාසය කරනවා. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. බොහොම සමබරයි, බොහොම සැහැල්ලුයි. කය ලිහිච්ඡ ස්වරූපෙන් තියෙනවා. එතකොට මට ගංගෙවල් වල ඉන්නකොට ගෑනු දරුවන් පිළිබඳ ප්‍රශ්න රත්තරන් මිනිමුත් පිළිබඳ ප්‍රශ්න හරකා බාන පිළිබඳ ප්‍රශ්න මොකක්වත් ඇත්තෙත් නැහැ අරණ්‍ය පිළිබඳ ප්‍රශ්න ඇත්තෙත් නැහැ තියෙනවනම් ප්‍රශ්නයක් තියෙනවනම් පීරි ගෑමනක් කංකරච්චලයක් දරතයක් මේ කය විතරනේ ඒක සැප නිසා නෙවෙයි මම මේ කයට වරින් කියන්නේ. ඒක කොහොමඩක්වත් එච්චර ප්‍රිය කරන එක නෙවෙයි. නමුත් අර ගම පිළිබඳ ගණයා පිළිබඳ කුලයා පිළිබඳව වස්තු භෝග පිළිබඳ ඥාතින් පිළිබඳ ශූන්‍යතාවයක් මම බුද්ධ විදිනවනේ. අරණ්‍ය පිළිබඳ ශූන්‍යතාවයක් බුද්ධ විදිනවනේ. දැන් මට තියෙනව දරතයක් කය පිළිබඳව. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කාටවත් නෑ කියන්න බෑ. ඒක ස්වභාවයෙන්ම සැපක් නම් අපේ හිත බුදුහාමුදුර නොකියත් කයට ඉන්නේ එන්නෙම නෑ. එන්නෙම නෑ. මොකද ඒක ප්‍රතිපදාවකින් කරන්න ඕනේ. කායන ප්‍රශ්නාව බුදු කෙනෙක්ගෙන් අහලා කරන්න ඕනේ. දැන් බුදුහාමුදුර දීලා කරනු කෙනාටත් පේන්නේ මේක සැපක් නෑ. මේක අලි කරදරයක්. කායට ගත්තට පස්සේ කරදරයක්. නමුතර ගෙවල් දොරවල් ඉන්නකොට තරම් කුසල් අකුසල් රැස් වෙන්නේ නෑනේ. ප්‍රතිපදාදිකේ ඉදිරියට යනවනේ. ඒක නිසා මේ පුංචි දුක තාරු කිසියම් පැකිලීමක් නැතුව කියන ප්‍රමෝදයක් කියලා බාරගනින් කියන. ඇයි ඒ ප්‍රමෝදයක් වෙන්නේ? අරසා විශාල දුක්ඛනකින් මේක ශූන්‍යතාවේ ලබලා දෙනවා. අරණ්‍යයෙන් එන ඔක්කොම කරදර ශූන්‍ය කළා දාලා දැන් තියෙනවනම් දරතයක් කය සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට පස්සේ සර්වඥාන්සේ සඳහන් කරනවා දැන් මේ කය කියලා කියන්නේ හතරමා භූතයන් ඊට පස්සේ ගෙනියන ටිකක් ගැඹුරකට. හතරමා භූතයන්ගෙන් ඔබ බලන්න හිටපන්. බලනකොට එක සැරට එකාන යොලෝසන් මේ හතර දිනාටම එන්න බෑ. වායෝ දාස ඔලු ඉස්සුවොත් එයා ඔලු උස්සන්නේම පඨවි ආපෝ තේජෝ යට කරගෙනමයි. ආපෝ ධාතු ඉස්සුනොත් එයා ඔළුව උස්සන්නේ අනිත් තුන චප්ප කරගෙනමයි. ඒක උඹේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒකෙන් චිත්ත නියාමයක්. ඒ නිසා උස්සන්න වෙලා තියෙන මොකද්ද බලපන්. උස්සද වෙලා තියෙන මොකද්ද බලපන්. කයේ ඉන්නකොට උඹට නලියන වැඩියෙන්ම නලියන තැන බලනකොට වැඩියෙන්ම දැනෙන තැන බලනකොට වැඩියෙන් කැපී පෙනෙන තැන බලනකොට පෙනීවි. වර එක මේ පිම්බීම හැකිලිම වර එක ආශ්වාස ප්‍රශ්වාසයේ වර එක උණුසුම සිසිලස වර එක මේ කයේ බරගතිය වරිකමික වැగిරෙන ගති මේ ගොඩාක් තියෙනවා මේකෙන් දැන් වඩා සුදුසු අපේක්ෂකය තෝරගන්නයි කියන වැඩිම මට ඇසුරු කරන්න පුළුවන් වායෝ ධාතුවද පාඨවි ධාතුවද තේජොද වායෝද කියලා ඒ කට්ටිය රංගන රංගන රංගනේ හැටියට උඹේ පෞරුෂ ලක්ෂණ පෞරුෂත්ව ලක්ෂණ හැටියට වැඩියෙන්ම ඉදිරිපත් වෙන අපේක්ෂකය තෝරගන්න කියනවා එතකොට අපි හිතමු අපි ආනපන සතිය කරන කෙනෙක් නැත්නම් පෙර භාවනා කරපු ගතිය නිසා ආනාපානට කියලා අපේ හිත පේන්නේ මේ පිම්බීම හැකිලිම කියලා. නැත්තම් ආස්වාස් ප්‍රස්වාසය කියලා. ඒකට කියන්නේ මේ ක්‍රියාශක්තියක් තමයි වායෝ ධාතුව කියලා කියන්නේ. ඒක සර්වචනාංශේ තානපන සති සූත්‍රයේ අතිපට්ඨහණයෙන් පෙන්වලා දීලා තියෙනවානේ. මේ සිංහල බෞද්ධයක ගෞරවයෙන් සලකනවා. දැන් අපි මේ වායෝ ධාතුව ගියා කියලා කියන්නේ මොකද්ද? ගමේ ගෙවල් දොරවල් වල තියෙන ගෑනු දරුවන් පිළිබඳ ප්‍රශ්නත් නැහැ, හරක බාන පිළිබඳ ප්‍රශ්නත් නැහැ, රත්තරන් මිනිමුතු පිළිබඳ ප්‍රශ්නත් නැහැ. අරන්නේ තියෙන දරතයක් නැහැ. සම්පූර්ණ කයේ තියෙන දරතයක් නැහැ. තියෙනවා නම් දරතේ තියෙන වායෝ ධාතුවේ විතරයි. හැබැයි වායෝ ධාතුවේ ඉන්නවා කියන එක කඹේ ඇවිදිනා වගේ වැඩක්. දියටින් ඉන්ද්‍ර ගෙනියනවා වගේ වැඩක්. නමුත් ඒ කියන්නේ ඒක පහසුවට සැපයලවන ප්‍රියමනාප දෙයක් නෙවෙයි. නමුත් ඔබ දන්නවනම් දැන් මම හිත තියෙන ආස්වාසි ප්‍රසවාසි නෙවෙයි. ශබ්දික නෙවෙයි. වේදනාවක නෙවෙයි හිතවිල්ලක නෙවෙයි කියලා මේ ඒ ආස්වාසිය ඉන්න එක ප්‍රතිපදාවක් මෙහෙවීමක් මානසිකාරයක් විතක්කයක් කරා ගන්න වෙන්නේ මොකද මේක ස්වභාවික රසයක් නෑ නමුත් මේක නිසා අයින් වෙන කෙලස් කඳ හිතපන් මේ නිසා අයින් වෙන දරතේ කොච්චර කියලා පියano බලනකොට මේ වායෝ දහතුවේ හිතපවතින ලම්බ කොච්චර හිත ආතතියෙන් ශූන්‍යද දුක් කරදරෙන් ශූන්‍යද දැවිලි තැවිලි වලින් ශුන්‍යද ඒ නිසා මේකෙන් එන මේ දරතය ප්‍රමෝදයක් කරගන්නයි කියලා තියෙනවා මේක ප්‍රතිපදාවකින් ගත්ත දෙයක් මේක ප්‍රමෝදයක් වශයෙන් බුදුහාමුදුර අපිට අනුකම්පාවෙන් කියන්නේ මෙතන කෙලෙස් දැන් කැපිලා අනික කෙන ඔක්කොම කෙලෙස් කැපිලා ඒවට අපි අදාළ නැහැ මේ ඉස්සතු වෙලා තියෙන ආස්වාසයක් ඒක දන්නවා ඒක පීඩිකය ඇවිල්ලා තමයි ඒක බැලුවයි කියලා මේ උලන්නව අපිට ඕවර් ටයිම් හම්බෙන්නේ නැහැ, පඩි හම්බෙන්නේ නැහැ, ගෑණියන් පියන්ට කන්න දෙන්න ලක්ස්ප්‍රේ හම්බෙන්නේ නැහැ ආශාස බැලුවයි කියලා. දරතයක් තමයි. නමුත් මේකේ හිත රඳනකොට ගමක තියෙන කෙලෙස් නැහැ. අරණ්‍යයක තියෙන කෙලෙස් නැහැ. කයක තියෙන කෙලෙස් නැහැ. තියෙනනම් කයේ කියන හතරමහා ධාතුන්ගේ හතරෙන් එකයි දැන් තියෙන්නේ. ඒ නිසා මේ වායෝ ධාතුව ඇසුරු කරන්න ලැබීමම අතෝරක් නැතුව ඇසුරු කරන්න ලැබීමම විශාල ප්‍රතිපදාවේ ඉදිරියක් විශාල කෙලස් කැපිල්ලක් ඒ නිසා මේ වායෝ ධාතුවේ අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යක හොඳට බලබලා ඒකෙම හිත ඇසුරු කරමින් විතර්කණය කරමින් ਵਿਚාරය කරමින් මෙහෙම පවත්තන්ඩ ඔබයකට ප්‍රමෝදය ඉපදෙවි නැත්තම් බෑ මේ ආස්වාස් ප්‍රසවාසයට ප්‍රේම කරේ නැත්තම් බෑ මේකට ආදර කෙරුවේ නැත්තම් බෑ මේකට අනදර කෙරුවොත් පැනලා යනවා මොකද මේක ස්වභාවික දෙයක් නෙවෙයි. දැන් මේ විදිහට මේ වායෝ පොට්ටබ්බ ධාතුවට අපි කර්මස්ථානට හිත නැංගුවයි කියලා කියන්නේ ශූන්‍යතා සූත්‍රයේ හැටියට බලනකොට කොච්චරක් කෙලෙස් වලින් අයින් වුණාද කියන එක තම තම නැනපමණින් තෝරගන්න. දැන් අපි තව ටිකක් ඉස්සරහට ගියොත් දැන් මේ වායෝ ධාතුවත් ගෙවිලා ගෙවිලා ඒකත් නැති වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? දරතයක් නැහැ. යන්න පුළුවන් සෑහෙන ශූන්‍යතාවකට ගිහිල්ලා තියෙනවා. අතීත දුවන්නේත් නැහැ අනාගත දුවන්නේත් නැහැ අතර මෙතනත් නැහැ අරය මෙයා ගැනත් නැහැ. දැන් හුස්ම දිහා බලන්නේ ඒකත් ගියා නම් දැන් සර්වචන්සේ සඳහන් කරලා තිනවා උඹ කාමයන්ගෙන් කාම ගුණයන්ගෙන් ශූන්‍ය වුණා. කාම සංඥාවන්ගෙන් ශූන්‍ය වුණා. ඒ කියන්නේ නීවරණයෙන් ශූන්‍ය වුණා. ඉතින් රූපයන්ගෙන් ශූන්‍ය වුණා. අපි එකම රූප ධාතුවේ ඇතුළු කෙරුවේ ආසවපස්සේ ඒක ශූන්‍ය වුණා. මෙතනදී රූප සංඥාවල් ඉතුරු වෙනවා. එතකොට අර ඇස් දෙක වහගෙන ආනපාය නතරලා හිටියත් එහෙන් සද්දයක් ඇහෙනවා. මෙහෙන් තද වෙනවා පේනවා. මෙහෙන් හීන වගේ පේනවා. මෙහෙන් වතුර ගන්නවා වගේ පේනවා. මෙහෙන් කූඹි දුවනවා වගේ පේනවා. උඩ දානවා පේනවා. යට කරනවා පේන්නනවා. මෙවට කියනවා රූප නෙවෙයි රූප සංඥා කියලා. මේක ඉඳුරංගෙන් කියන්නේ ඇහෙන් ලැබිච්ච වර්ණ රූපෙකුත් නෙවෙයි මේ. කනෙන් ලැබිච්ච ශබ්ද රූපෙකුත් නෙවෙයි මේ. නාසයෙන් ලැබිච්ච ගන්ධ රූපෙකුත් නෙවෙයි මේ. දිවෙන් ලැබිච්ච රස රූපෙකුත් මේ කයෙන් ලැබිච්ච පහස රූපෙක මනෝ විඥානයේ විසින් නැත්තම් මනස් මනායතනයේ විසින් මවන ලද්දක්. ඒ නිසා මේ රූප සංඥාව විස්තර කිරීම සඳහා එතකොට සංඥා විස්තර කිරීම සඳහා විභංග ප්‍රකරණය පෙන්වන රූප 11ක් පෙන්වන්න පුළුවන් වෙලාවක් තියෙනවා. දැන් අපි ගත්ත චචක්ක සූත්‍රයේදීට ඇහත් රූපයත් කනත් සද්දයත් නහයත් ගඳත් දිවත් රසත් කයත් පහසත් කිව්වම් 10නේ තියෙන්නේ. ඒ නිසා එතන රූප 10ක් පෙන්වන වෙලාව. භාවනා කරන යෝගාචර වෙන මේ රූප ඔක්කොම ගිවන් කරාට පස්සේ මේක ඇතුලේ මනෝවිඤ්ඤාණේ නැත්නම් මන ආයතනෙන් හදන රූප වර්ගයක් තියෙනවා. ඒවා හීනද දන්නෙත් නැහැ. ඇත්තත් නෙවෙයි නැත්තත් නොවේ. මේකටත් රූප කිව්වොත් ඒක ඒ අනිත්‍ය සප්පයි සූත්‍රයේ චරචන්ස මේක රූප සංඥා කියන නමින් හඳුන්වනවා. ශූන්‍යතා සූත්‍රෙත් පෙන්නනවා රූපේ ගෙවම් කරාට පස්සේ රූපේ ගිය තැන තුවාලේ සනීපෙච්ච තැන තියෙන ආඩේ වගේ රූප සංඥා එනවා ඒක භාවනා කරන යෝගාවචරයට අල්ලන්න තියෙන්නේ ඒක ඉඳුරංගෙන් එන එකක් නෙවෙයි ඒක තියෙන වගේ තියෙන හොල්මනක් විතරයි හෙවණල්ලක් විතරයි පිරිඟුවක් විතරයි හැබැයි අර කිඹුලා කන ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව යනවා තමයි ඉවසන්න බැරි මේකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේක මොකද කරන්නේ කියලා මේ 11 වෙනි රූපේ පෙන්වන්න එහෙම නැත්නම් රුපියල් 11කට වර්තන වර්ණගලා මෙයා වෙන්කර දක්වන්න විභංග ප්‍රකරණ මේ කියන්නේ අභිධර්ම පැත්ත කියනවා මේක මේ රූපය අනිදස්සනං අපපටිගං මනායතන පටිච්ච පරියාපන්න මේක නිදර්ශනය කරලා පෙන්වන්න බෑ මේක රූපයක් කියලා බලනකොට තව ටිකකින් සද්දයක් වෙනවා. සද්දයක් කියලා බලනකොට ගඳක් වෙනවා. ගඳ කියලා බලනකොට රසක් වෙනවා. හැම පැත්තටම ස්මාරු කරන නිසා මේක නිදර්ශනය කරලා දැන් කමඨාන් සුද්ධ කරන්න ගියාම ඒ යෝගාවචරය තඩමනවා. ඒ වෙලාවේදී පේනවා ඒක රූපයක්ද කියන්නත් බෑ සද්දයක්ද කියන්නත් බෑ. ඒකට රූප කියලා පිටුකල් අල්ලන්නත් බෑ. වින්දන වශයෙන් බැලුවත් ඒක නිට්ටය වශයෙන් සුඛ සුභ කියන්නෙත් නෑ. එහාට බට නරනවා. සංඥාවක් වශයෙන් මේක රූපයක් කියලා ලේබල් කරන්නත් බෑ. නම් කරන්නත් බෑ වේදනාව කියලා නම් කරන්නත් බෑ සංඥාව එල්ලන්න ඉස්සලා එයා ගිහිල්ලා. ඉතින් මේකත් එක පොරකණ එකනේ සංස්කරණය කියලා කියන්නේ. මේකත් එක මේ යෝගාචර බණ දැන් මේක මෙනෙහි කරන්න ඕනේද? මේක මට මේ කර්මිතාවේකක්ද? සතිය නැතිකමක්ද? මේක ඇත්ත රූපයක්ද? මනෝ විකාරයක්ද? මම නින්දේද? ඉතින් යෝගාචරය කොහොම හරි බලනවා මේක රාමු කරගන්න. මොන රාමු කරන්නත් හම්බෙන්නේ මේක නිකන් හුදු නිකන් හුලඟක් විතරයි. මෙන්න මේ රූපය ඒ නිසා නිදර්ශන කරන පෙන්වන්න බෑ නම් කරන්න බෑ විතක්කෙට නම් ගන්න බෑ විචාර කරන්න බෑ ලේබල් කරන්න බෑ ඒක නිසා මේක අනිදර්ශන කාට හරි කියන්න බෑ මෙහෙම එකක් මොකද්ද හොල්මනක් නම් තියෙනවා හැබැයි ඒක කොයි ආකාරයකටද පෙනී හිටින්නේ කියන එක මගේ හිතේ හැටියට තමයි පේන්න තියෙන්නේ ඒක හරියට මැටි කුලියක් අතර ගත්තට පස්සේ කම්බන්න පුළුවන් ඕන දෙයකට කලයක් හදනවා කලයක් හදතයි ගුරුලිත්වක් හදනවා ගුරුලිත්වක් හදයි ඕන දෙයක් හදන්න පුළුවන් හැබැයි ඒ ගුරුලිත්ව හැදුනොත් ආයෙ කරලා ආයෙ කලයක් හදන්න පුළුවන් අන්න ඒ වගේ මේක නිකන් මැටි පිටකට නැත්තම් ක්ලේ එකකට නැත්තම් ලීගෝ සෙට් එකේ කෑලි වලට අඩු වෙලා තියෙන මේක අපටි ගන්න මේක මේ අර සාමාන්‍ය රූප වගේ දිග පළල උස විශිෂ්ට ගුරුත්වය අනම්මනම් මනින්න බෑ ස්පර්ශ කරන්න බෑ මන ආයතන පරියාපන්නා මන ආයතනෙම මවන දෙයක්. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි සරුවචන්සේ කියන්නේ මේක පේන්නේ ඇහෙන් කියනෝනම් ඒ ඇහැ බොරුවක් බං. ඒක මම නෙවෙයි කියපම් මගේ නෙවෙයි කියපම් මගේ ආත්මෙ නෙවෙයි කියපම්. ඒකට මේ ගොදුරු වෙන්නේ රූපාකාරයෙන් පේනවනම් ඔබ දැනගන්නේ මේක මායාවක් කියලා. ඔබ දැනගන්නේ මේක මිරිගුවක් කියලා. ඔබ දැනගන්නේ මේක හීනයක් කියලා. ওই රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියපම්. දැන් මේ පේන තියෙන සාමාන්‍ය ඇර රූපයක් වටිච්චාම චක්කු විඥානය හිතෙන්නේ ගිහිල්ලා ඒක වරණගලා ස්ථාපිත කරලා චක්කු විඥානේ වැඩ කරනවා කියලානේ. ඒතකොට මේ දෙල්ලෙමෙත් ඕනනම් මේකෙන් ගුරුලීත්වයක් හදදයි, ඕනනම් මැටි කලයක් හදදයි, ඕනනම් පහනක් හදදයි. ඒ හදන විඥානේ දෙය බැලුවත් ඒකත් තනි බොරුව. ඒකත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඊට පස්සේ මෙතන ස්පර්ශයක් තියෙනවා වගේනේ පේන්නේ. ඒක හරියට හෙලෝග්‍රැෆික් චිත්‍රයක් වගේ හෙලෝග්‍රැෆි චිත්‍රයේ ෆොටෝ දුන්නාට පස්සේ ඕනේ අවකාශයක ත්‍රිමාන රූපයක් මවන්න පුළුවන්. හැබැයි එකෙන් අස්සෙන් අත දාන්න පුළුවන්. ඒ ත්‍රිමාන රූපයේ සියලු අංගපසංගයන්ගෙන් සම්ප්‍රයුක්තයි. ඕනේ සතෙක් ඕනේ ආකාරයක් මවල පෙන්වන්න පුළුවන්. හැබැයි අත දැම්මනකොට අතුලින් අත දාන්න පුළුවන්. මේක ස්පර්ශ කරන්න බෑ අප්පටිකයි. මේ දකින්න රූපේ අප්පටිකයි. ස්පර්ශය ඒ ස්පර්ශයේ පැහැදිලිව කියවගේ මේක මම නෙවෙයි කියලා. මේක මගේත් නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. ඊට ඒ නිසා වින්දනත් වෙනවා. නිකන් හීනෙන් අපි රසමස උළු කාලා තලු මැරලා බලනකොට හීනෙන් ඇවිදලා බලනකොට බොරුවනේ කුණු කෙල්ලනේ කාලා තියෙන්නේ. ඒක දන්නවනේ කවුරක් වුණත්. අපේ හිටියා එක මේ බැට්මන් කෙනෙක් හිටියා උගේ යාළුවෙක් හිටියා මේ චිත්‍රපට ශාලාවක් අයිති එකේ. උගේ තාත්තා චිත්‍රපට ශාලාවේ ඉතින් මුන් ඔක්කොම රෑ මැට්නි ෂෝ එක බලන්න යනවා නිකන් දෙන්නේ. ඉතින් ඌ කියනවා ගියාට පස්සේ ඒක වෙනවලු භෝජන සංග්‍රහය ඉතින් කෙල්ලකොල්ලෝ රස කර කර අනම්මනම් කකයිනොට අපිත් බලනකොට ඒක දිහා බලන්නේ ඒක ප්‍රධාන නළුවා වගේ තමයි මම මමත් කණ්ඩා මුණුත් ගෑරපු මෙහෙම තමයි කන්නේ කියලා ඉතින් රඟපානවනේ ගෙදර එනකොට රොටියකුයි ලුණු බෙස්ටුකුයි වහලා තියලා අම්මා බුදිලු දැන් මේක කනකොට අර චිත්‍රපටිය බලනකොට දැන් ප්‍රධාන නළුවා මෙතෙන් ඩාවට පස්සේ නිකන් රොටි කන නිකම්ම නිකන් ජේමිස් තමයි ඕකමනේ හීනෙති වෙන්නේ. හීනෙදී අපිට කටට කෙල උනනවනේ. හැඟුමක්ම කුපදිලා එනවනේ. ඒකේ වින්දනයක් තියෙනව නැහැ කියන්න බෑනේ. අවදි වුණාට පස්සේ වින්දනයක් තියෙනවනේ. එතකොට දන්නවනේ මේ තන්නේ කර මේ වින්දනේ දීලා තියෙන මනෝ මන ආයතන හදපු එකක් කියලා. අපි මේ වින්දන ලබනද කොච්චර සූප ශාස්ත්‍රීය ඉගෙන ගන්න ඕනේ. ඇත්ත ගන්න නම්. ලොකු මේසා දාන්න ඕනේ කැම පිඟන් ඕනේ සූප ශාස්ත්‍ර ඕනේ චීන කැම ඕනේ ජපන් කැම ඕනේ දැන් මේක මොකක්වත් නැතුව ඕන්නම අවල දීලා කෙලත් හලලා ඒ නිසා පුසන්ස් කියන ඔය උඹ දකින වින්දණයට මම නෙවෙයි කියපන් මගේ නෙවෙයි කියපන් මගේ ආත්මෙ නෙවෙයි කියපන් දැන් ඒ හීනේදී ආහාරය විඳිනකොට චිත්‍රපටයේදී ඒ නළු නිළියෝ රසක බලනකොට දැන් අපි ඉඳගෙන මේ ගැලරියේ ඉඳගෙන පීඩියක් බිබී අර රස විඳිනවනේ අනේ මටත් හම්බුනොත් මේ වගේ දායක් මමත් දෙන්නේ මෙහෙම කියාගෙන ඒතර තණ්හාවක් ඇති වෙනවනේ. ඉතින් මේ තණ්හාවත් මගේ නෙවෙයිනේ. මේකත් මම නෙවෙයිනේ. මේකත් මගේ ආත්මේ නෙවෙයි. මෙතෙක් ආපු ක්‍රමයට රූපේ මම නෙවෙයි නම් චක්කෝ මම නෙවෙයි නම් විඥානේ මම නෙවෙයි නම් ස්පර්ශේ මම නෙවෙයි නම් වේදනාව මම නෙවෙයි නම් මේ තණ්හාවත් මම නෙවෙයි. නමුත් අපේ පෘථග්ජන හිත මේ තණ්හාවටත් අයිතිවාසිකම් කියනවා. මේ කොහෙදෝ යන දේවල් වලින් ඇතිකරු මේ තණ්හාවටත් අයිතිවාසිකම් කරලා හීනෙන් වැරදි වැඩක් කරුවත් නැගිටලත් බෝධි පූජා දෙනවා. අයියෝ බලන්න හීනේදි මම මෙහෙම වැඩක් කරන්නේ මං වාගේ නොකෑමනා දාපදොර පට්ටවඳුර හිතක් චි හරිම කතයි ඊල අර හීනෙන් වෙච්ච එකට තැවෙන එකට තමයි අමනයයි කියන්නේ. මෝඩයයි කියන්නේ. පෘතජනයයි කියන්නේ. අවිද්‍යාවයි කියන්නේ මොකද ඒකත් මම කියන මගේ කියන මගේ ආත්මයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේවැනි සම්මාදිට්ඨියක් නැත්නම් ඒ මනුස්සයා මේ හීනෙන් අසංස්කාරිකව ඇතිවෙච්ච ක්‍රියාවලියකට තණ්හාව ඇති කරොත් ඒත් අපාය යනවා කියන. ඒත් අපාය යනවා මොකද අර අහ කියන කුණු කන්දලේ ඔඩොක්කේ දාගෙන මම මම කියන නිසා. ඒතර යෝගාවචරයා තාම මේ මට්ටමට ඇවිල්ලා නොවිලයි කියලා කියමු. ඒත් ඒ අඩු ගානේ සුත්තමේ වශයෙන් දන්නවනම් බුදුරජාණන්සේ එක පණ්ඩරයක් අල්ලලා දීලා තියෙනවා. එක පදමක් අල්ලලා දීලා තියෙනවා. අන්නේ පදරි පදමට පදමට ගියාම ඔබට තේරෙන්නේ නිවන් දකලා නැති වුණාට මේ වගේ කෙලෙස් වලට සමාදන් වුණොත් අපාය යනවා මේවා හුදු මනෝවි මනායතනෙන් ඇති කරගන්න විකාර බව දැනගෙන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වොත් නිවන් දකින්නවා සම්මාදීටටපත් වෙනවා දිට්ඨිය ඍජු වෙනවා යෝනිසමනසිකාට වැටෙනවා සතිය ඔටුනු පලඳිනවා සමාධිය තණ්හාවේ සමාධිය තියෙනවා තණ්හාවේ සමාධිය තියෙනවා. ඉතින් මේ විදිහට සක්කාය ගාමිනී නැත්නම් සක්කාය සමුදය ප්‍රතිපදාවට යන්න පුළුවන් මේ තණ්හාව ඇති හැටියෙන් දැකීමට කියනවා වේදනාපච්චය තණ්හා වෙනකොට වේදනාපච්චය පඤ්ඤා වේදනාව වෙනකොට වේදනාව නිසා ප්‍රඥාව ඇති කර ගන්නවා. හැබැයි මේක මේ ඊතරතොර කාමභෝගී වෙන්න ගමන් කාම වස්තු පිළිබඳව මේ ඇහැමම නෙවෙයි කනමග නෙවෙයි කියන කතාවක් නෙවෙයි. ගිය කියට ඇරලා අරණ්‍යයට ගිහිල්ලා අරණ්‍යයට ඇරලා කයට ගිහිල්ලා කයත් ඇරලා ධාතුවට ගිහිල්ලා ධාතුවත් ගෙවම් කරලා. එතකොට ඊතුරු ඊතුරු වෙනවා අපිට පරිශන කරන්න මේ රූප සංඥා කියලා එකක්. ඒක අපටික රූපයක්, අනිදස්සන රූපයක්. මනායතන පරියාපන්න රූපයක් මෙන්න මේක කොටු කරගත්තට පස්සේ මේ යෝගාවචරයට මේක මේ අසංස්කාරික සහ සසංකාරික බව වෙන් කරගන්න බැරි නම් මේක මම හිතලාගත් එකක් නෙවෙයිනේ මේක මා කර පැමිණිච්ච ආගන්තුකෙක්නේ මෙතන තමයි යෝගාවචරය හිර වෙලා තියෙන තැන. එයා මේකට තැවෙන්නේ මේ මගේ හිත කරපු දෙයක් මම හිතලාගත් දෙයක් මේක මම සසංකාරිකව කරපු දෙයක්, සවිඥානිකව කරපු දෙයක්, හිතාමතා ගත් එකක් දෝ නැත්නම් දොරටු ඇරලා තිබුණ නිසා ගෙට කඩා වැටිච්ච ආගන්තුකෙද්දෝ කියලා යෝගාචර තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණොත් මේ ඔක්කොම පිළිබඳ තැවෙනවා. මේ ඔක්කොම පිළිබඳ මම මාගේ කියාගන්න කියාගන්න මේ සේරම අපායලා ඉස්සෝට යනවා. සුතවචාරිය ශාවකයා එහෙම නැත්නම් අපි හිතමු මේක මගක් දුරට පාවිච්චි කරපේකන වර එක මේක කනවා. කාලා බලනවා හොඳට විග්‍රහ කරලා බලනකොට ඒ වෙලාවේ ඇතිවෙච්ච රූපය හෝ සද්දය හෝ ගන්ධය හෝ රසය මම වර නැගුවට ඒකට ඇත්තටම පටිගය මේ ස්පර්ශ කරන්න පුළුවන් ගතියක් නැහැ. මේක දැන් මගේ කියාගෙන තැවුනොත් පුදුම චිත්ත පීඩාවක් එනවා. මං වගේ මේ සිල් රකින්න. කෙලස් එපයි කියන එකට මේ හිතට තෙත පාන් කැල්ලකට පුස්ස දෙන්න වගේ මොන්න තරම් අම්මන අසමජාති කෙලස් වෙනවද? ඇයි හත් දෙයියනේ මන් දන්නවනේ මේක මං ගන්නවද? මම මේක හිතලා නෙවෙයිනේ ගත්තේ. මගේ චේතනාව නෙවෙයිද කියලා. කල්පනා වුණොත් යෝගාවචරයට. මේක අචේතනිකව ආපේකක්, අසංස්කාරකව ආපේකක්, අවිඥානිකව ආපේකක් කියලා අන්න එතනදි තමයි මේ තුරුම්පු කොලේ ගහන්නේ. එතෙන්දි තමයි කියන්නේ මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි. ඉතින් හිතන්නේ යෝගාවචරයට මේ මතුවෙන දේ දිහා බලලා මේක අසංස්කාරිකද සසංකාරිකද අවිඥානකද සවිඥානකද සචේතනිකද අචේතනිකද කියලා බලා ගන්න වැඩි බුදුහාමුදුරෝ කොහොම කරලා දෙන්නද? බුදුහාමුදුරන කරලා දෙන්න බෑ. එයා සුද්ධ කරගෙන දැනගන්න ඕනේ මේ වගේ දෙයකට මගේ මනාපයක් නැහැ නේ. මට ඕනකමක් තිබුණේ නැහැ නේ මේම කෙලේශයක් බදාගන්න. ඒකම බුදුහාමුදුරුවෝ සර්බලදාස දෙවි කෙනෙක් කරුවයි කියලා කියන්නත් බෑනේ. මේ හේතුම් පටිච්ච සම්භූතං මේක ඇවිල්ලා තියෙනවා. මට තියෙන යුතුයකම තමයි මේකේ සසංකාරික අසංකාරික ભેදේ බලන්න ඕන. සවිඥානික අවිඥානික ભેදේ බලන්න ඕන. සචේතනික අචේතනික ભેදේ බලන්න ඕන. ඉතින් මෙයා මේ අචේතනික දිහට සචේතනික කිව්වොත් සුද්ධ වශයෙන්ම අපායට પાස්පෝර්ට් එකක් හම්බ වෙනවා. ඉන්ටර්සිටි කෙනෙක් ගාවගේ ගිහලා අපායට වැටෙනවා. දැනගත්තොත් මම මෙතෙන් ඉක්මන් වෙන්න නරකයි. මේක බලවුවොත් මම මේක අචේතනික සචේතනික මගේ මගේ හිත ඇත්තටම මේ වගේ කෙලස් පිටේ යනවද කියලා. බුදුචාන් වහන්සේ කියන අඩු ගානේ කාල් මාක්ස් කියනවා ස්වභාවයෙන් මනුෂ්‍යගේ හිත මේ කෙලස් වලට යන්නේ නැහැ. භාවනා කරපු නිසා නෙවෙයි යන්නේ. නමුත් ගියේ අසංකාරික දේ සසංකාරිකයි කියලා හිතුවා නම් මිත්‍යා දෘෂ්ටිකයි. අයෝනිසු මනසිකාරය සංකල්ප වැරදි. එයාට තියෙන්නේ මිච්ඡා සංකල්ප. එයා මේ එන ඕනේ කුණු කන්දලයක් මම කියා ගන්න මගේ කියා ගන්න මගේ ආත්මික කර ගන්න ඒ නිසා සච්චුලා චිත්තාත සාරිපුත් ස්වාමීන් වහන්සේත් එක්ක සර්වඥාන්සේ කරන සාකච්ඡාවේදී කියනවා මේ අහක යන කුණු කන්දල් ගැන කල්පනා කර කර තැවෙන මිනිහා ඒකාන්තෙම අපාය යනවා කියලා. කරලා නෙමෙයි. කරලා නෙමෙයි කෙරුවයි කියලා ඒ බෙන් කරලා තේරුම් ගන්න බැරි කම නිසා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේවා දැනගෙන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියනද හොඳට මතක තියාගන්න යා කයින් අකුසල් නොකරන සීලෙක පිහිටලා. නීවරණ ධර්ම සමාදන් නොවීම සඳහා නීවරණ පිටු දකින සමාධියක පිහිටලා. දැන් මේ වැඩ කරනවා අනුසේ ධර්මත් එක්ක. ඒ තීතිත් මෙයා එනවා. ඒ චීතිත් මේ තණ්හා වෙනවා. ඒ චීතිත් මේ වේදනාව වෙනවා. ඒ චීතිත් මේ ස්පර්ශ වෙනවා. එතකොට එයා ලෝණගෙඩික පොත්තරිනා වගේ හොඳට බලලා කිව්වොත් මෙතන මට චේතනාවක් තිබුණේ නැහැ. මගේ ප්‍රකල්පනාවකින් නෙමෙයි ඒක ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි මේ එන හැටි. මේකට එකයි කරන්න තියෙන මේක මම නෙවෙයි කියන්නේ. මේක මගේ නෙවෙයි කියන්නේ. මේක මගේ ආත්මය නෙවෙයි කියන්න ඕනේ. මේ නිසා මේ නිසා මහායාන බුද්ධ학ම කියනවා මේ වගේ වෙලාවකට මේක මම මාගේ ආත්මය කියන එක හොරෙක් Tamange පුතයි කියලා වරද්දගෙන ගෙටවද්දා ගත්තොත් වෙන හානිය සිද්ධ කරනවා කියලා. හොරෙක් තමන්ගේ පුතයි කියලා වරද්දගෙන ගෙට ගත්තොත් ඒ හොරාට ආය කවුරක්වත් කියලා දෙන්න ඕන. එයාගේ ඒ සුද්ධ කරනවා. ඒ වගේ තමයි මේ අවජාතක දරුවෝ එහෙම නැත්නම් මේ රූප සංඥා රූප කියලා හිතාගෙන ඒ රූප පිළිබඳ මෙනෙහි කරන්න යනවා. එහෙම නැත්නම් ඒවා පිළිබඳ තැවෙනවා. ඒක ගැන අභිනන්දනය කරනවා, අභිවදනය කරනවා, අජෝසනය කරනවා නම් ඒ කෙනා අනුන්ගේ සීනි කිරණ බිස්නස් එකක් කරනවා. ගන් සභාව වැඩ බාර ගන්න ඔක්කොගම තියෙන වැඩගෙන තැවෙන. ඉතින් ඒකට මට මතකයි ගියේ පාර පර්ත් ගිය වෙලාවේදී මං කිව්වේ තමන්ගේ ගෑණිටම කමන්නේ හම්බ වෙන හම්බ වෙන ළමයට තාත්තා කොටුවේ අසං කරාට ගෑණි කවුරු එක බුතියන්ට ළමයා හම්බුනාද කියලා දන්නේ නැහැ මේකට මම මාගේ කියන මිනිහා හැම දරුවටම අසං කරනවා සමහර විටක වෙන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා පරීක්ෂා කරලා බලනක මිස එහෙම නැතුව හැම එකටම අසංකරණ ගත්තොත් එහෙම ලොකු සතුටක් ඇති මම ලොකු තාත්තා කෙනෙක් කියලා. හැබැයි ගෑණි hina වෙනවා කුස්සිය පොල් ගන්නකම් අනේ මෙහෙම අමනේ කියලා. ඒ කියන්නේ හතරම hina වලින් එකක් නේක. බබා වඩගෙන අනේ මගේ රත්තරම් පුතේ කියලා නලවනවල එලිපත් ඉඳගෙන. ගෑණි ගියතුල පොල් මෙරි කරනවා කියනවලු අනේ මේ වගේ අමනේ. ඒ වාගෙම තමයි අපිට මේ දන්නේ නැතුව අනම් මනම් අහ කියන ඔක්කොම කුණු කන්දල් දාගෙන මේ ඔක්කොටම තැවෙන මිනිස්සයා මේ ගෙවල් වල අපි ණයව ආශ්‍රය කරනවා කියලා පත්තරෙන් ගන්නවයි කියලා රේඩියෝ එකෙන් ගන්නවයි කියලා ටෙලිවිෂන් වලින් ගන්නවා කියලා මොන කුණු කන්දල් තොගයක් ඔළුවේ දාගෙන තැවෙන්නේ සාධාරණයි කියලා හිතන මේගේ අහිංසකව සතුන් නමර ජීවත් වෙන අපට මේ පරහැත්ත මේ ජනමාධ්‍ය ගිනලා දාන ඒවා බලන්නේ නැතුව අපිට බබත් කන්න බෑ. බලලා ඒක අරගෙන ඉතින් රැතිෂේ දත් මිටි කනවා. හීනෙමුත් දත් මිටි කනවා. ඒගොල්ලෝ කියනවා භාවනා කරපුවම සතිය පිටින් නැහැ නේද ස්වාමීන් වහන්සේ. භාවනා කරලා සමාධියක් එන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලා. බලන්න කොච්චර අහිංසක අපේ හිතවලට මේ කුණු කන්දල් දාන්නේ කියලා. ඉතින් අපි බුදුන් අදහන මේ ටෙලිවිෂන් ඕනේ නැහැ. පත්තර ඕනේ නැහැ. රේඩියෝ ඕනේ නැහැ. ඔබට එන කුණුත් ඇති මිනිස්සු ওই ලෝකේ තියෙන කුණු ගන්දල් උඩුවේ දා ගන්න ඕනේ නැහැ කියලා මේක ප්‍රතික්ෂේප කරනකොට අපි කියනවා උඹලා සමාජශීලී නැහැ. උඹලා මේ පස්සට යන જાතියක්. එහෙමද දරුවෝ ඉන්න එපාද උඹලා ඉන්න එපාද මේ සමාජයේ තියෙන නවරැල්ලත් එක්ක කියලා මේ මොනවද ටොංගණම් කන්නේ? මේකද පොහසත්කම කියන්නේ. මේකද අපි හම්බ කරන්නේ. ඉතින් බලන්න වැද්ද කොච්චර දිනුනද? සීමාවක් නැහැ. සීමාවක් නැහැ. ඒක නිසා මේ දකින දකින දෙයට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියන්න යන්නත් එපා. දකින දකින දේ අනිච්චන් දුක්ඛං අනත්තං කියතත් යන්න එපා. භාවනා වෙගේෙන්ද තමයිගේ මූල කර්මස්ථානයේ ගෙවන් වෙන තැනටම. ගෙවන් වුණාට පස්සේ හිස්තෙන්න දෙන්නේ නැහැ. එහෙන් යන කෑලියනවා, මෙහෙන් යන කෑලියනවා, අර කියනවා මේ කියනවා. මෙන්න මෙතෙන්දි දැක්කේ නැත වාගේ, ඇහුනේ නැහැ වාගේ, දැනුනේ නැහැ වාගේ මම නෙවෙයි කියාගෙන මගේ නෙවෙයි කියන මගේ ආත්මෙ නෙවෙයි කියාගෙන ඉන්නකොට ඒක නිකන් සාමාන්‍ය ගැමි උපමාවට කියනවනම් බීටිඇලියට වේනා ගායනා කරා වගේ මට රූප පෙන්වනවා ඉතින් මගේ මොකෝ මට වෙලා සද්ද ඇහිච්චා මගේ මොකෝ වේදන දැනනට මගේ මොකෝ ඒවදී ඔක්කොම බලන්නේ මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන එක මේ මේ නමේසෝ අත්තානත නේසෝ හමස්මින් න අත්තා කියන මේ තුන මේක ඇත්තටම ඔය පොටපාද සූත්‍ර වල නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රයේ ਸਰවචනංශේ ඒක සඳහන් කරලා තියෙන එක පාවිච්චි කරන්නේදී නේ ධම්මමනේ ස්වාමීන් නමේසෝ අත්තා. මේක සමාන්තර එකක් පෙන්නනවා නම් මම අර කලින් කියපු විදිහට ආනපන සති සූත්‍රයේ බොජ්ජංග ධර්ම වඩනකොට ਸਰවචනංශේ සඳහන් කරලා තියෙනවා. සති සම්බොජ්ජංගේ වැඩුවට මදි ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩුවට මදි වඩලා ඉවර වෙලා ඒක බන්නරයක් තියන්න ඕන. ඒක ගැල්වනයිස් කර ගන්න ඕන. කොහොමද ගැල්වනයිස් කරන්නේ? සති සම්බොජ්ජංගම් භාවේචි විවාකනිසිතං විරාගනිසිතං නිරෝධනිසිතං පටිච්චසග්ගාණු පස්සේ. සතිය වඩන්ඩ සතිය තිබුණත් එකයි නැතත් එකයි කියන මට්ටමට විවේක වෙනකම්. සතිය වඩන්න ඕනේ සතියට දාස වෙලා වාල් වෙලා නැතුනොත් ඔළුව අත බැඳගෙන අඬන්න නෙවෙයි. සතියෙන් විවේකීව සතිය වඩන්න මේ වෙලාව සතිය තියෙනවා තියෙනවනම් තියෙන බව දන්නවා නැත්නම් නැති බව දන්නවා. විරාගනේසිතං රතිය ගෙවිලා යන තැන රතිය නැතිවිලා යන තැන ප්‍රසවාසයේ ගෙවිලා යන තැන වගේ සතිය දිහා බලාගෙන මගෙන් විවරණ වෙලා නැහැ නිරෝධනේසිතං සතිය නිරුද්ධ වෙලා නැහැ පටිනිසක් ගන්නකොට මේ සතියත් මට විශ්ිකරන්න වෙනවා එහෙනම් මගේ අම්මා අප්පච්චි ගැන මොන කතාවද එහෙනම් මගේ දුව දරුවා ගැන මොන කතාවද මගේ ගෙවල් දොරවල් ගැන මොන කතාවද ආන්නේ විදිහට යම් තැනක මේ තණ්හා ආදී ධර්ම විතරක් නෙවෙයි සතිය ධම්මවිචේ ආදී සම්බොජ්ජක ධර්ම නෙවෙයි මේ සියල්ලම විවේකීව බලනවා කියලා කියන්නේ ගඟක් අයිනේ ඉඳගෙන නොතෙමෙන තැනක ගඟේ ගලාගෙන යන දේවල් දිහා බලාගෙන ඉන්නවා ලකෝම භවනාවක් විදිහට. ඉතින් ගඟේ මිනිහකුණුත් ගාගෙන යනවා, මල් පිළිත් ගාගෙන යනවා, හැමදේම ගාගෙන යනවා. එකක්වත් මම කියන්නෙත් නෑ. හැබැයි ගඟට ඇඟිලි ගහන්න යන්නෙත් නෑ. ඇඟිලි ගැහුවොත් එමෙනවා ගඟ කැළඹෙනවා. කකුල දැම්මොත් ගඟ කැළඹෙනවා. කකුල තෙමන තෙමා ගන්න එපා. උකට යන්න අරපන්. මේන මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේ රූප සංඥා ස්වරූපේදී නිකන් හීන ස්වරූපේදී මිරිඟු ස්වරූපේදී මායා ස්වරූපේදී නොබෝ කලකින් මෙයාට තේරෙන්න පටන් අර ගන්නවා උඹ ඔය රූප සංඥා මතු කරන් ඉස්සලා ගත්ත ආස්වාස ප්‍රස්වාස රූපේ තියෙනවනේ ඕකත් හොඳට වතුර ගාලා බැලුවොත් ඕකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේ රූප සංඥාව මෙහෙමනම් ඒ ඒක හොඳට සතියෙන් සියලු ඉන්ද්‍රිය ධර්ම යොමු කරලා බලනකොට පේනවා මේක නිකම් මායාවක් විතරයි. ඕන්නකට රූපයක් කියකි, ඕන්නකට සද්දයක් කියකි, ඕන්නකට ගඳක් කියකි, ඕක ඇහෙන් දැක්කයි කියකි. මොකක්වත් වෙලා නැහැ. මේක තන්නේ කර මනෝමූල දෙයක්. මනෝ විකාරයක්. හිතලුවක්. ඒ හිතලුවට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියප එකනට සෙල්ලමට වගේ හිතෙනවා. විනෝදයට වගේ හිතෙනවා. නිරෝධයට වගේ හිතන මේ හොඳට හුස්ම නැගලා එන වෙලාව ඊගා පරියංගට ගිහිලා ඊගාව ඉඳගන්න හොඳට හුස්ම නැගලා නාස්පුඩු පුරවාගෙන හුස්ම එන වෙලාවේ ඒක දිහත් බලන්න පුළුවන්. දැන් හොඳටම නහයට දැනෙන වායෝ පොට්ටබ්බ ධාතුවක් තියෙනවා. එතකොට තියෙනවා නායක් තියෙනවා කාය විඤ්ඤා කාය කාය ප්‍රසාදයක් තියෙනවා හැප්පෙන වායෝ ධාතුවක් තියෙනවා කාය විඥානයේ තියෙනවා ස්පර්ශයේ තියෙනවා වේදනාව තියෙනවා තණ්හාව ඇතුව නැතුව මේ කට්ටායමත් අර බලපු කට්ටායම වගේම මේ කණ්ඩායමත් ඒකට ඒ නිසා රූප සංඥා පිළිබඳ නිවැරදි දැක්ම නැත්නම් නිවැරදි සංකල්පය ජෝන්සෝමනස්කාරය ඇති කරගෙන මෙයා හිතුවොත් ඇත්ත මේ රූප ගෙවුනට පස්සේ ඇති වෙන රූප සංඥාව නම් මදයක් නෑ පිටකොන්දක් නෑ හරයක් නෑ මේක මනෝ විකාරයක් ඒකට මම යම්මාකාරට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි එහෙම නැත්නම් විවේක නිසිත විරාග නිසිත නිරෝග නිසිත පරිණිසකාණපත් බැලුවනම් ඒ පුද්ගලයාට ඒ යෝගාවච අනිවාර්යයෙන්ම තේරෙනවා මේ වායෝ ධාතු කියලා ගන්න එක. ඒක ඇවිල්ලා වදින මේ නාශයත් ඒකට එන මේ විඥානයත් අර චීන කන්නාඩියෙම දාලා හොඳට බලන්න හිටියොත් මේ වායෝ ධාතුවේ නැත්නම් මේ ආශ්වාසයේ ඇතිවීමක් නැතිවීමක් යම් ආකාරයකින් පැනෙනවද? ඔන්න ඕකටනේ මම මේ ආත්මිකය කියලා හිතියේ. ඒක දැන් නෑ නේ මෙහෙම බලනකොට මේ ආශ්වාසයක් ඇති වුණා පැනෙනවා නම් නැති වුණා පැනෙනවමනේ. ප්‍රශ්වාසයක ඇතිවීමක් වෙන කියලා කියන ආශ්වාසය නැතිවීමනේ. ඒතකොට ප්‍රශ්වාසය ඇතිවීමක් පැනෙනවා නේ. ඒක නැතිවීමක් පැනෙනවමනේ. ඉතින් ඒ උදේකට මේ රූප නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාතුව මේ ආත්ම වශයෙන් අරගන්නේ මම මේ ගාන හදලා තිබුණේ. ඒක දිහා බලනකොට දැන් ආස්වාද ප්‍රසවාසය ගන්න දෙයක්වත් නැහැ. ඊටකොට කාය ප්‍රසාදය පිටින් ආපු වායෝ ධාතුව විඥාණය ස්පර්ශය වේදනාව මනාපමනාප මේ සියල්ල ඕන වෙලාවට යෝගාවචරයට විශාල භෝජන මේෂයක් ළඟට ගිහිලා කැමැති ව්‍යංජනයකින් අරගෙන වළඳනවා වගේ වර එක බලන්න පුළුවන් ඇතිව නැතිව යන වායෝ ධාතුව. වර එක බලන්න පුළුවන් ඇතිව නැතිව යන වායෝ ධාතුව ඇවිල්ලා හැප්පෙන නාසිකාග්‍රයේ හෝ නාශයේ වන්නාස්පුඩුවේ බිත්තිය. එහෙම නැත්නම් ඒක දැනගන්න මේ වායතය බාහිර මේ අභ්‍යන්තර නාස්පුඩු බිත්තිය කියලා මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න විඥානේ ඊට පස්සේ මෙතන දැන ස්පර්ශය ඒ අනුව දැන වේදනාව යන දෙන මනාපමනාප මේ සේරම පතුරු ගහලා බලන්න අර ක්‍රමයටම ඒ හැම දෙයකම ඇතිව නැතුව යන ස්වභාවය තියෙනවා. ඇතිව නැතුව යන ස්වභාවය තියෙනවා. මේක දැක්ක කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිව්වේ මොකද්ද? යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක ඇති වෙන සෑවි ඇත්තේ වීනම් ස්වාමීන් වහන්සේක නැති වෙන සෑවි ඇත්තේය. බුදුරජාණන් වහන්සේ උදම්මනුයි. කොණ්ඩඤ්ඤ හඳුරු නෙවෙයි. අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ උදම්මනුවේ එක මිනිහෙකුට පෙනුණා එක මිනිහෙක් දැක්කා එක මිනිහෙකුට විපස්සනාව හරි ගියා කියලා අර රූප සංඥාවෙන් ගත්ත පාඩම රූපෙට දාලා බැලුවා නම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ රූපවල තියෙන සෙල්ලම වගේම අමුම අමු බොරුවක් ගේමක් තමයි යන්නේ නීවරණ ධර්මවල කාම සංඥා වශයෙන් තියෙන නීවරණ වල ගාණ්ඩ මොනම දෙයක්වත් නැහැ. ඒවත් එක හැපිලා තැවෙන්න ගත්තොත් අපායට යන්න පුළුවන්. මේ නීවරණ අතට යන ෆුහ් කාලා බෙබලා අරින්න පුළුවන්. සතියත් එක්ක බලනකොට වර්තමාන මොහොතට ගන්නකොට කිසිම නීවරණයකට ගැටවදින්න බෑ. ඒ නිසා සතියට සමාධියට ගිය වෙලාව වෙනවා මේ තරම් බලකරවු බැඳගෙන මේ තරම් කල්පාන්තරයක් මගේ හිත කෙලසපු නීවරණ ධර්ම පිඹ හරින්න පුළුවන්. ඒව නැවතත් આવොත් ඔබ වරෙන් මම හිටපු වෙලාවෙ ලවනවා ඔබ. ඕන වෙලාවක එලවන්න පුළුවන් කියලා නීවරණ නොට්ට ඉංජු ඉංජු කියලා කතා කරන්න පුළුවන්. ඕන්නම් ගෙටයිල බුතියගෙන මං ඵලයන් කියනට යන්නවා. එතකොට යාර තේරෙනවා කාමය අපි මේ ගෑනු දරුවෝ කියලා හිතාගත්ත දේවල් වස්තු භෝග කියලා හිතාගත්ත දේවල් නම්බුනාම කියලා හිතාගත්ත දේවල් මේ තේරමත් ඕකම තමයි. අර රූප සංඥාවෙන් ඉඳලා පොත්ත ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන මේ පැත්තට එනකොට ඒ හැම පියවරයකදීම බුදුහාමුදුරන්ගේ තියෙන ඒ සර්වඥකම තේරෙනවා. උන්වහන්සේ මේ අනිච්චන් දුක්ඛන් කියන්නේ කිව්වේ කාමයට නෙවෙයි. කාම සංඥාවටත් නෙවෙයි. රූපෙටත් නෙවෙයි. රූප සංඥාව දක්වම තුනී කරපන්. එතෙන්දරකම් ගිහිල්ලා දැන් මන්ත්‍රේ මතුරපන්. දැන් කියපම් මේ මතුවෙන දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා කියන පටන් ගත්තට පස්සේ ඒක හරියට භාවනාවේදී තේරුම් ගත්තට පස්සේ ඉතින් ඒ පුද්ගලයාට දරුවචංශ කියන්නේ ධම්මට්ටිය ලැබපු කෙනෙක්. යථාභූත ඥානෙ ලැබපු කෙනෙක්. යට හේතුඵල ධර්ම තේරෙනවා මේ සියල්ලම හේතුඵල ධර්මකින් සිදුවෙන්නේ මේ කොහෙදෝ යන හේතුඵල ධර්මකින් වෙන අනුන්ගේ බබාට නේ මම මෙච්චර කල් අස්සන් කෙරුවේ තාත්තයි කොටුවේ කොහෙදෝ යන කුණු කන්දලයක් නේ කියලා අර දුර්වල තැන්නම ගෙන්න එතනින් කඩාගත්තට පස්සේ එහෙම නැත්නම් වේදනාපච්චය තණ්හා වෙන තණ්හ වේදනාපච්චය පඤ්ඤා කියන ඒ දැවිය ඒ අරය ඒ සම්බන්ධය කැඩුවට පස්සේ ඒක නිකන් හරියට මහා ගලකට ගහලා ගහලා ගල දෙබෑ කරගත්තා වගේ ගොඩාක් වෙලා ගහන්න ඕනේ ගලට ගය කාලා කතා කරන්නෙම නැහැ. ගහගෙන ගහගෙන ගහගෙන ආහනට හෙම්බත් වෙලා ගහන වෙලා ගල දෙබෑ වුණා වගේ ඒ ගල ඒ කවදාවත් හා කරන්න බෑ. ද්විදා භින්න පුතු ශිලා කියලා බුදුසසුන කියන දෙකට බෙදිච්ච ගලක් ආය එකතු කරන්න බෑ. ඒ වගේ මේ හැම වේදනාවකම තණ්හාව ඇති වෙනවා තමයි දන්නේ නැති මිනිහට. තණ්හාව නිසා වේදනාව ඇති වෙන හැටි බලන්න හිටියොත් තමයි තේරෙනවා ඒක රූප සංඥා වශයෙන් එන්නත් පුළුවන් කාම සංඥා වශයෙන් එන්නත් පුළුවන් ඒක හොඳට එන හැටිම බලලා ඒක දිහාම මේක නොදකින්න පතන් කියන්නේ නැතු මේ කන්තණ්ණාව හොඳ නැහැ මේක කෙලෙසයක් කියලා බලන්නේ නැතු මේක එන හැටිම බලන්නේ හිටියොත් තමයි තේරෙන්න පටන් ගන්නවා මේ සතිය වගේ යගදාවක් සතිය වගේ චක්‍රායුධයක් සතිය වගේ කසකැවිල්ලක් මුළු ලෝකෙම නැහැ. ඒකෙන් ගැහුවට පස්සේ යම් ආකාරයකටද රූප සංඥාව කැඩි වෙලා බිඳිලා යන්නේ ඒ වාගේම රූප සංඥාවට ගහන්නත් පුළුවන්. ඒ වාගේම කාම සංඥාවට ගහන්නත් පුළුවන්. ඒ වාගේම කාමයට ගහන්නත් පුළුවන්. ඊට පස්සේ පේනවා මේ දිනෝදාහක් ජනතාව මේ කාමයේ වෙනුවෙන් තෝතෝ වරපල කියාගෙන රණ්ඩු සරුවල් කරගෙන කේලම් කියාගෙන හිස් වචන කතා කරගෙන මේ නටන නැටිල්ලත් එක්ක බලනකොට මුන්දලා කවදා මේකත් එක්ක හැප්පියක් පිනලා ගොඩ යයිද මේකේ එළී ගත කරන ගත කරලා ගොඩ යන්න හදන එක අසුචියක ඉන්න අසුචි පණුවේ කිතනවා ලක්ෂ බංගයවොත් පිරිසුදු වෙන්න පුළුවන් කියලා ආන්නේ වගේ ලක්ෂ නෙවෙයි කොහොඹ නෙවෙයි මොන මගුල ගෑවත් ඌ ඉන්නේ අසුචියේ නම් මොන පිළිසිදුවද ඉස්සල්ලාම අසුචියෙන් ගොඩ වුණාට පස්සේ ලක්ෂ නැති උනා ප්‍රශ්නයක් නෑ ඉතින් බලන්න කොච්චර අමාරුද කියලා මේ කී කිය අතාරින්නේ කොච්චර බල්ල බදාගෙන ඉන්නවද කියලා අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ ඉතින් මම මේ කහ පාර දිවුරක් හදන නිසා මට නම් ටිකක් අඳුර පාලා කී යකි ඇඩේ හිතන තරම් ලේසි නෑ වැඩේ හිතට තරම් ලේසි නෑ. හිතනවද පීනන්න පුළුවන් වෙයි කියලා ගොඩ ඉඳගෙන නෑ. තැපැල් මාර්ගයේ ක්‍රමයට. හොඳම ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගෙන් තොරතුරු අරගෙන. බුදුජානනාද කියනවා අප්පකාතේ මිනිස්සේසු තේජනා පාරගාමිනෝ අථායන් ිතරා පජාතිරමේ වාණු දාවති. මෙවැනි සංසාර ගමනක බුදුජානනාන්සේ ලස්සන මේ පාර පෙන්ලා තියේදී ඊ타මත්ම සුළු පිළිසක් මේ දීවල කපාන එකට යනවා විශාල පිරිසක් ගම් යුරේ ගොඩ පීනනවා. වතුරට බහින්න නැතුව දම්බි ගහනවා. බුද්ධ ආගම කියන්නේ ගොඹ ගොඩ පීනන කට්ටියද. ඒගොල්ලන්ට වතුරට බහැලා පීනනටත් කියන ඕම නෙවෙයි වතුර පීනන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා ගොඩ හිල්ල උපදෙස් දෙනවා. අයියෝ කාටද මේ කොල ගන්න අපිට ගහ ගන්න අපිට කොල කඩා පාන්නේ. බුදුරජාණන් අපිට දීලා තියෙන මේ ධර්මයටම ඍජු අත්දකින්න පුළුවන් දෙයක් ඒක මේ උගුරුර බෙහෙත් බොන්නසේ හෝ අනුන්ගේ අත්දැකීමෙන් අරගෙන කරන්න බෑ. ඒ නිසා කරන්න තියෙන වැඩි වෙලාවට ඒ දේ කරවෙ නැත්තම් කියන්නේ අපි මෙහෙම කියන අය පුරුම් පන්දි ස්වාමීන් වහන්සේ සීල ශික්ෂා වශයෙන් කලේතු ඒ ශික්ෂාව කරන්නේ නැතුව සමාධි ශික්ෂාවෙන් ඒක හෙට්ටු කරන්න බෑ. සීල ශික්ෂාවෙන් කළ යුතු සීල ශික්ෂාවෙන්ම කළ යුතුයි සමාධි ශික්ෂා ආනිසංස සීල ශික්ෂාමෙන් ලැබෙන්නේත් නැහැ. සමාධි ශික්ෂා ආනිසංස සමාධි ශික්ෂාවෙන් සීල ශික්ෂා ආනිසංස ලැබෙන්නේත් නැහැ. සීල ශික්ෂාවෙන් සීල ශික්ෂා ආනිසංස ලැබෙනවා. ඒකටමයි තව ඉස්සරහට ගියොත් දාණය කොච්චර දුන්නත් දාන කුසලයෙන් සීලානිසංස ලැබෙන්නේ නැහැ. කවදාවත් නැහැ. දාන කඳු ගණන් දුන්නත් නැහැ. දාන කුසලෙන් දාන කුසලෙ ලැබෙනවා ඊට පස්සේ උඹට සිල් රකින්න අවස්ථාවක් දෙනවා. උඹට තේරෙන්නේ නැත්නම් අවස්ථාව ගන්න දන්නේ නැත්නම් අති කුසලෙට යන්න දන්නේ නැත්නම් දුන්නතයක බාරගත්ත නැත්නම් මොකද වෙන්නේ? යා හිතනවන්නේ දාන දීලා මට පුළුවන් වෙයි සීල ආනිසංස ලබන්න බෑ. ඊට පස්සේ සීල රැකලා රැකලා හිතනවනම් සමාධි ආනිසංස ලබන්න බෑ. සමාධිය කොච්චර රැක්කත් විපස්සනානි සත ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒවයි කරන කෙනාට දාන දෙන කෙනාට සිල් රකින්න පුළුවන් අවස්ථාවල් සිල්ලුතුන් දැකීම සහ සීලවත් ස්ථාන පෙන්වන්න පටන් ගන්නවා. පිටි ආයකට සමාදක් වෙන්නේ නැත්තම් නොකරන්නේ. ඊට සමාධියේ ඉන්න කෙනාට පේන්න පටන් ගන්නවා සීලේ ඉන්න කෙනාට සීල ශික්ෂාවේ ඉන්න කෙනාට මට මේට වැඩිය මේ සත්පුරුෂය ආශ්‍රය කරන විනුවට සත්පුරුෂය ඉන්න තැනකට යන්න පුළුවන්. ඒ තියෙද්දි තාම ගිහිල්ලා අසත්පුරුෂයන් අතර ඉන්නවනම් ධර්මෙම නොකරන්නේ. ධර්මෙම කරන්න දෙයක් නැහැ. Taman ඒ ටික ඒ වෙලාවේ කරලා දුන්නේ නැත්නම් ධර්මයෙන් ඒ කටයුතු වෙන්නේ නැහැ. එතෙන්දී අපේ අදිෂ්ඨාන පූර්වක කළ යුත්තක් තියෙනවා. ඒ දේ කරාට පස්සේ සමාධිය ඉන්නකොට වෙනවා මේ ලෝකේ ඕනම ආගමක් සමාධිය කරු කරනවා. කි මේ ලෝකේ කිසිම ආගමක් නැහැ. සමාධිය කරනවා කීයෙන් කීතර විපස්සනාව කතා කරන්නේ. ඔක්කොම මහා ලොකුට සමාජය ගැන කතා කරනවා, මැජික් ගැන කතා කරනවා, විශාල ඉන්ද්‍රජාල ගැන කතා කරනවා. මොකද මේ සේරම බුදුහාමුදුරු දාලා තියෙන්නේ මේ භවයට. කීයෙන් කිනේද මේ කඩන්න හිතන්නේ. ආ මේ විදිහට ගමනේ යනකොට ඒකාන්ත න්‍යායක් තියෙනවා. දානයේ ඉඳලා සීලෙට යන්න සෙනගකට බෑ. දෙන්නෙක් එකතු වෙලා බෑ. තනි මිනිහා. යනවනම් ඵලයක් නැත්තම් නිකන් හිටපන්. නිකන් ඉන්න නම් ඕන තරම් අපේ නෑයෝ ඉඳි. යන්න කවුරක්වත් නැහැ. ඒක නිසා කියනවා කඹේ ඇවිදිනකොට අතබැල අත්තරලල්ලන ඇවිදින්න බෑ. පීනනකොට අත්තරලල්ලන විඳින්න බෑ. නිසා දාන කුසලෙන් සීල කුසලට යනකොට පුළුවන් නම් ඔබ කරපන් නැත්තම් කවදාකවත් වෙන්නේ නැහැ. ඒකට කියනවා මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ විතරයි අධි කුසලයේ තියෙන්නේ. අපි වෙච්ච ගමන් කක්කා. අතන මෙතන වෙච්ච ගමන් කක්කා. ඊයේ හෙට වෙච්ච ගමන් කක්කා. කුසලයේ තියෙන තියෙන මම දැන් මෙතන. සීලයෙන් ඉඳලා සමාධියට යන්නත් ඔය සතියමයි. ඔය මම දැන් මෙතන එකමයි. සමාධියල ප්‍රඥාවට යන්නත් ඔය සතියමයි. ඔය මම දැන් මෙතනමයි. ඉතින් මම පුරුදු වෙලා තියෙනවා හරියන්න පුළුවන් වරදින්න පුළුවන් මේ මම දැන් මෙතන කියන එකට නිවන කියලා නමක් දාන්න. එච්චරයි. කොයි වෙලාවක හරි අපේ හිත ගන්න පුළුවන් නම් මම දැන් මෙතෙන්ට ඕක තමයි නිවන කියන්නේ. අපි හිතන එක කහා පාට එකක් ඉනිමකින් කොට වෙලා ඉන්න තියෙන පුරයක් එහෙම නැත්නම් මේ මෛත්‍රී බුදුහාමර වෙනකන් එන්න ඕන කියලා මේවා සේම සුරංගනා කතා විතරයි. පුතේ එපා ඒ කතා අහන්නට දුවේ එපා ඒ කතා අහන්නට මමයි උඹට ලේකිරි කර දුන්නේ කියලා බුදුහාමසෝ කියන. নানা ප්‍රකාර ආගමික නායකවරු එක එක නැවිලා කියනවා නෑ නෑ අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ නැත්නම් මෙතෙන්ට යන්න බෑ කියලා. ඉතින් කොඳුරු තෙල් කාලා 7යි 7යි ඉල්ලන නොකරන වෙදකමට. නමුත් මේකට මොකද්ද ඕනේ කරන්නේ? වර්තමාන මොහොතට ගොඩ වීම සඳහා කාට හරි අතක් කුසල කියන්න බලන්න මෙන්න මේක නිසා මට වර්තමානට එන්න බෑ කියලා. එහෙම කියන්න දෙයක් නැහැ. එහෙම තියෙද්දිනේ මේ ලෝකයක් කරදර අපි කල්පනා කර කර ඉන්නේ. ඕනෙම කරදරයක් හිතර වදින්න වර්තමානයේ පණින්න eBay. ඕන ප්‍රශ්නයක් අහන්න, ඕන වේදනාවක් එන්න ඕනේ අසහනයක් කියන්නේ. ඉතින් ඒකේ ඉඳගෙනත් කල්පනා කරොත් හද්ද කියන්නේ මෙතන දැන් අසහන තියෙනවා තමයි. දෙවිලි තැවිලි තියෙනවා. ඉතින් මට මේ වර්තමාන මොහොතට යන්න පුළුවන් කියලා. එතකොට හිතන නිකන් යුතුයකම් ඉෂ්ට කරන්න තියෙනවා තනියම නිවන් දකින්න හදනවා වගේ ඒක හරි නෑ වාගේ නිකන්. අපි තේරවාදී තියෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ තනියම නිවන් දකින්න හදනවා කියන. එනිසා කියනවා මේ අර කමරාල දිවි ලෝකේ ගියා වගේ ගෙදර අඹුවත් අඬ ගහගෙනම යනකම් පොඩ්ඩක් පමා වෙලා නිවන් දකින්න හදන කට්ටිය තමයි ওই දවස් 10 ඉරලා ගෙදර යන්නේ. මම විතර කරන්නේ තනියම නිවන් දකින්න ඒ නිසා ගෙදර ගිහිලා කවුලත් අන්න ගහගෙන ඉන්න ඕන කියාගෙන මේ භාවනා කරන්න හම්බෙච්චි මේ චිත්තක්ෂණෙත් මේ ක්ෂණ සම්පත්තියේ අරකයි මේකයි අතන මෙතන පටලෝ පටලෝ ගත කරනකොට තීරුම් ගන්න අපේ හිතේ තියෙන ෂටගති මායාවී ගති කොච්චරවත් තියෙන එක කාටවත් නැහැ කියන්න බෑ. ඔය ගෑනුන්ට විතරයි 64ක් තියෙන කියලා කිව්වට මම දැකලා තියෙනවා පිටිමි 65 තියෙන කට්ටිය. ඊට වැඩිය කැත මිනිස්සු ඉන්නවා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙනවා. කාටත් වර්තමාන මොහොතට යන්න පුළුවන්. එච්චරයි කියන්න තියෙන්නේ. ඒ මනුස්සයරත් යන්න පුළුවන්. ඒව ගැන කතා කරගෙන නෙමෙයි අපටත් ඒ පැත්තක තියලා ගන්තබා කතා පැත්තක තියලා වර්තමාන මොහොතට යන්න පුළුවන් නම් ඒ කෙනාට පෙන්නනවා කාමේ, කාම සංඥා, රූපේ, රූප සංඥාන්නේ රූප සංඥා මට්ටමට ගියාට පස්සේ තමයි නේතම්මම නේසෝ අමස්සි නමේසෝ වත්තා කියලා ඒ දිය කරගත්ත, මෙල්ල කරගත්ත, ආම්බාම් කරගත්ත, කීකරු කරගත්ත මේ රූප සංඥාවත් එක්ක තමයි අපි කෙලින්ම ගනුදෙනුවකට යන්නේ. ඔබ ඕන බිහිසුණු රුතු වේසමවපං මොන්න ආකාර පෙන්නපන් මොන්න සටහන් පෙන්නපන් මම දැක්කට මොකද පොට්ටෙක් වාගේ ඉන්නවා මට ඇහුණාට මොකද මම බීරෙක් වාගේ ඉන්නවා මට දැනුණාට මොකද මම මෝඩෙක් වාගේ ඉන්නවා මට ක්‍රියා කරන්න පුළුවන් වුණාට මම මලමිණියක් වාගේ ඉන්නවා කියලා ඒ කටයුතු කිරීම උගදෙනින් කියනවා නෑ මේක බුදුහාමුදුරුවෝ කියන්නේ මේ කාමෙටත් මේ නේ තමම නේසෝමස් ඉන්නේ මේසෝ අත්තා දාන්න වෙයි කාම සංඥාවටත් දාන්න වෙයි රූපෙටත් දාන්න වෙයි කියලා හැම තැනම යන්නේ එනකොට අනිච්චන් දුක්ඛං අනත්තං අනිච්චන් දුක්ඛං අනත්තං කිය කිය මේ සත්‍යයනා කිරීමෙන් නිවන් දකින්න හදනවා. බොරුවක් නෙමෙයි ඒක කළ යුතු තැනක් තියෙනවා. දරේකට කුඤ්ඤ තියෙනකොට මරේට තියන්න ඕනේ. හරස් කීරට කුඤ්ඤ තිබ්බට කවදාවත් වදින්නේ නැහැ. කුළු ගෙඩියෙන් ගලකට ගහනකොට මරේට ගහන්න ඕනේ. නැත්තම් ආචෛත්‍ය ගුණා බැඳා වගේ අන්තිම දිවපට්ට එනවා කුළු ගෙඩියත් ඉවරයි ගලත් කැඩෙන්නේ නැහැ. එනිසා මේ මරේ බලා ගන්නවා කියන එක කිසිම කෙනෙකුගේ මරයක් මට ගැලපෙන්නේ නැහැ. කරලා කරලා කරලා අත්විඳලා අත්විඳලා අත්වරද්දලා අත්වරද්දලා දිගට කරගෙන කරගෙන යනකොට තමයි වේලාවක තේරෙන්නේ හරියට මේ පාර මෙතෙන්ට ගැහුවනම් කොහොමඩක්වත් කැඩෙන තැනක් නෙවෙයි. අපි මෙතෙක් කල් ගහලා තියෙන්නේ අවුල් කීරට. එහෙම නැත්නම් මෙතෙන්ට යනකම් මේචල් කරලා නෙවෙයි, ආම්බාම් කරගෙන නෙවෙයි. ඉතින් ඒක ධර්මයේ දෝෂයක් නෙවෙයි. ධර්මයේ ඒකාන්තෙම නෛර්යානිකයි, ඒකාන්තෙම වැඩ කරනවා. නිසා යම් දවසක භාවනා කරලා කරලා ගිහිල්ලා ආනාපානිය පිටමු අපි අපි ඇහෙන ප්‍රශ්න සා වලින් ගන්න උත්තරයක් විදිහට නතර කරලා මේ විවිධ තැන්න ගියාට පස්සේ මොන සැකයක් ආවත් මොන දෙයක් ආවත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මේ ඇති වෙලා තියෙන අදුක්කම සුඛ අවස්ථාවේ මේ මුලයි මේ මැදයි මේ අගයි කියලා බලන මිසක ඒකේ පෙන්නන යමනිකා ඒ බහුරූකෝලං ඒ නානාවිද මේ මේ බීසුණු රුදු වේස ඌව ගැන කතා කරන්න ගියොත් ඒව අභිරමණය කරොත් අභිනන්දනය කරොත් අපි අජෝසනය කරොත් ආයෙත් කක්කවලකට ආයෙත් සංසාරයට වැටෙනවා වගේ. ඉතින් ඒක අපි ගොඩක් කරලා තියෙනවා. ඒකට අපිට හම්බෙලා තියෙන දඬුවම තමයි පමාව. අප්‍රමාදීව යන්න මෙතෙන් නරකම් ගෙනියලා දවසක මං හිතනවා මෙතන ප්‍රතිපදාවෙන් මම මෙතෙන්ට ආවේ. මෙතන කෙලෙස් අඩු තන සාපේක්ෂව අඩු තනක් හැබැයි කෙලෙස් නැති තනක් නෙවෙයි. මේකෙත් নানা ආකාර බහුරූකෝලම් පාන. මේකෙත් নানা ආකාර බිහිසුණු ඍතු වේසමවනවා. දැක්කේ නෑ වගේ. ඇහුනේ නෑ වගේ. දැනුනේ නෑ වගේ. මම මේකට වාක්‍යයන්ට ඕන කෙනෙක් වගේ විවේක දන්නවනම් විරාගය දන්නවනම් Nirodhe දන්නවනම් පටිනිස්සජ්ජනේ දන්නවනම් ඒකට ඕනේ නම් එතන නිවනට යන්න පුළුවන් සිත් කරදර ගත්තොත් අපායට යන්න පුළුවන්. එතන පාරවල් දෙකම තියෙනවා. ඉතින් අපි වැඩියෙන් මේවා ගැන කතා කර කර ඉන්නේ. මම විසඳන්න ආවා. මේක යුක්තියුක්ත කරන්න හදන. ඉතින් හැම වෙලාවෙම විඥානයේ විසින් අපි මායාවක පටලවනවා, ෂට භවයේ පටලවනවා, අන වංචනික භවයේ පටලවල ඒක ඥානයේ වශයෙන් පෙන්වන්න හදන. යමක් නොකර සිටිය යුතු තැන ඒ කියන්නේ පඬිතයා අත ගහනවත් කැමති නැන මෝඩය පිණුම් ගහනවා කියලා කතාවක් තියෙනවා. දෙයනාශයත් අත තියන්න කැමති නැත්නම් මෝඩය පිණුම් ගහනවා. ඒ වගේ තමයි අපේ හිතේ ෂටගති, මායාවී ගති මේක එහා පැත්ත මෙහා පැත්ත පෙරලෙලා අනන්ඩ පටන් ගන්නවා. මේක නොදැක්කාසේ, නෑවුනාසේ, නොදැනුනාසේ, මලබිනියක්සේ, විවේක නිසං විරාග නිසං නිරවණ සම්පට්ඨේස කාණපසින්. මේ තමම නේතෝ අමස් වෙන මේසෝ වත්ත. මේ වගේ පදවලවල් රෝෂයක් සර්වචන්සෙ පෙන්නලා තියෙනවා. නාවිනජිතබ්බං න අජ්ජෝසේතබ්බං න අභිවදිතබ්බං මේ ගැන කතා කරන්න එපා කතා කෙරුවොත් කෙලස් කතා නොකර ඉන්න එකට කියනවා මුනි මොනම දෙයක් කතා කරන්නේ නිකන් මොවින් නොබැනී ඉන්නවා බුදුහාමරණ තියෙන තවත් නවරාජි බුදුගුණ වල තවත් එකක් තමයි මොනි කියන දේවල් නැතිකම නිසා නෙමෙයි කිව්වොත් බොරුවට වැටෙන්න ඉඩ පුළුවන්. කිව්වොත් සම්පප්පලකට වෙන්න පුළුවන්. කිව්වොත් පරිසෝචනයක් වෙන්න පුළුවන්. කිව්වොත් කේලමක් වෙන්න පුළුවන්. මොකද මේක විනිශ්චය කරන්න මට බෑ. ඒ නිසා හොඳම වැඩේ තමයි දැක්කට නොදැක්කා වගේ ඉන්න එක. ඒකක්වත් මේතන ඉන්න පිරිස කවුරක්වත් නාහපු දේවල් නෙවෙයි. දැක්කට නොදැක්කා කියලා කියන්නේ මේ ඉස්සරහ තියෙන දේ දැකලා නොදකින්න එක නෙවෙයි. අර රූප සංඥා දක්වගෙන ඉල බලන මේ පෙන්වන බහුරූප කොළනේ මොන කෙලවරක් හොයන්නද? හීනෝල කොහි කෙලවරක් හොයන්නද? හීනෝල හීන බලාපල බල්ලා කොච්චර හොයන්නේ? මෙවනේ අපි මෙතෙක් කල් කර කර හිටියේ. මේකත් තව යන එකක්, ඊගාවට එන එකත් තව යන එකක්, ඊගාවට යන එකක් කියලා බැලුවොත් ඒකම තමයි අපිට හිතේ විවිධාංගීකරණය හරහා ඉතින් දැන් වැඩවලට මේක ඉදීම හරහා ඒක අපිට කරන්න ඕනේ ඒක ධර්මයේ ක්‍රමයක්. ඒක උපනායනයේ ක්‍රමයක්. ඒක ධර්මයේ අන්තිමට ඉදලා පින්නවා. මේ කියලා දේවල් වලට වග උත්තර දීලා අපේ යුනිවර්සිටි එකෙන් පැනලා දෙනවා කියලා. පැනලා දෙන්න කිව්වොත් කක්කා. මොනම දෙයකටවත් පැනලා දෙන්න ඕන පුළුවන් තරම් තටු අකුල ගත්තා. ඉබ්බ කට්ටා අකුලට ගත්තා වගේ සීල ශික්ෂාව දාගත්තා. සමාධි ශික්ෂාව දාගත්තා. ඒත් මේ අවලං හිතවිලි එනවා. ඉතින් මොකද කරන්නේ? මේ අවලං සද්ද ඇහෙනවා. මේ අවලං මේ අර්ථකතන එනවා. මේක දිහා බලලා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බැලුවොත් මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ මේ මුරුක සම්බරුසාවක නොතෙමී ඉන්න ක්‍රමයක් නේ දීලා තියෙන්නේ මේ. ඒකිට බුදුරජාණන්සේ කිවුල්ලතුර තමන් වහන්සේගේ ඥාතියින්ද කියලා පොකුරු ඇසක් වැස්සුවා. මොකද එක්කෙනෙක්වත් වඳින්න කැමතිුනේ නෑ. මොකද ශාක්‍යෝ හරි වංශක්කාරයි. ඒ සර්වචන්සේ බාලකක් කියලා ව වඳවල අරගොල්ල පස්සට ගියා. ඒතර සර්වචන්සේ පොකුරු ඇසක් වැස්සුවා. කැමති නම් තෙමිනවා. කැමති නම් නොත් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ රූප සංඥාවට පස්සේ අමනියෝ, මෝඩයෝ, මිත්‍යා සංකල්ප තියන අය, මිත්‍යා ජිට්ඨි තියන අය අයියෝ තෙමුණ තෙමුණ කියලා නටන. සම්මා දිට්ඨි තියෙන එකන සම්මා සංකප්ප තියෙන කෙනා යෝනිසමනසිකාර තියෙන කෙනා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ නාත්මෙ නෙවෙයි කියලා හිතුවොත් දෙන්නේ නැහැ. නොතිමේ ඉන්න පුළුවන්. ඒක නිසා දෙන්නේ කී වතුර මේ පැසට වැහලා එක්කනේ තෙමන එක්කනේ තෙමෙන. තෙමෙන එක්කනට කියනවා සුත්ත වාරිය ශාවකෝ කියලා. නොතෙමෙන එක්කනට තෙමෙන එක්කනට කියනවා අසුතවත් පුතුජනේ. එනිසා අපි කවදද මේ අසුතත් පුතුජන එතන ඉඳලා මේ අපේ සීමිත භාවනා අධ්‍යක්ීම් ටික හරහා ඒක විප්ලවීය විදිහට කල්පනා කරලා මේ සුතවත් ආර්ය ශාක විදිහට වෙත පැමිණෙන දේවල් වලට ගණන් නොගෙන සිටීමෙන්. ඉතින් අර මගේ හොඳම දායකාවක් කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ පිරිමි ඔබ වහන්සේලාට සංයෝජන 10යි තියෙන අපිට ගෑනුන්ට 11ක් තියෙනවා. මම ඇයි කිය? මේ දරුවන්ට තියෙන කැමැත්ත. පිළිමියෝ ගණන් ගන්න යනකො කන්නේ කපන්න නැත්නම් ඒක හිටපන් ඔය කණ්ඩ දෙකක් ගහලා යන එකනේ තියෙන අම්මල දාසල එහෙම නැහැ මේක විශේෂයක් මම කරන්න ඕන කියලා ඇලී බැදීගෙන යෙදී ගත කරනවා ඉතින් ඒක ගලවන්න ගියාම 11 දිනයක එතන ඒක අපිට ඕනම දේ සංයෝජන කරගන්න පුළුවන් ජාතික කැක්කම ආගමික කැක්කම මගේ එකම මේ ස්ථාන මේ කීර්ති නාම ඕන දෙයක් ඉතින් බුදුරජාණන් කියනවා ඔබට ඕන තරම් බෙදාන කාපක් මේ බෙදාගෙන ගන්නකොට මම කවදාකවත් ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ. කොඹලගේ මහාන වෛද්‍යවාසිකමක්. නමුත් මං කියලා දෙනවා මේ වැසට නොතෙමි ඉන්න හැටි. ඒක ඔය නිකන් බෑ. ඒකට අර විතර භාවනා කරලා අරමුණ සම්පූර්ණ ගෙවම් කරන තැනට යන්න. ඊට පස්සේ පෞරෝකෝලම් බලන්න. ඊට පස්සේ මේ අභිරූපන රංග දිහා බලන්න. බැලලා බලන්න මේවට පිටකොන්දක් තියනවාද? හර පද්ධතියක් තියනවාද? න්‍යාය පත්‍රයක් තියනවාද? මගේ සුභ සිද්ධියට මේවා ඉන්නේ කියලා අන්න ඒ ටික මේකින් විදියට රූප වශයෙන්, ඇහ වශයෙන්, විඥාන වශයෙන්, ස්පර්ශ වශයෙන්, වේදනා වශයෙන්, තණ්හා වශයෙන් ඉන්න හැම දෙයකටම ඕන තැනක එකයි ඔකට ඕන කරලා තියෙන. ඉතින් කරපාම ඔක්කොම වැලම කැඩෙනවා. Tamanට ආවේනික දෙයට එලිපිමත් වෙන දෙයට යොදලා බලන්න යොදලා බලනකොට Tamanට තේරෙයි මේ කවුරුත් එක්කද මේ හටන් කරන්නේ මෙච්චර දුර්ලභ මේ කෙලේශයක් එක්ක මෙච්චර බලවත් සත සතියකින් කරන සටනක් ඒ නිසා මෙතන ගේමක් නැහැ බුදුරජාණන්සේගේ ධර්මයේ දන්නවනම් ඒ වගේම කමඨාන සුද්ධ වෙලා තියෙනවනම් ඒ වගේම ලෑස්ති වෙලා ගියා නම් අනිදාට තේරෙන පටන් අර ගන්නවා මේ අපි මෙතෙක් කල් මේ භාවනා කරනවා කියලා ආයෝජනය කරපු දේවල් කුළු ගැන්විලා එනකොට ක්‍රමයකට නෙවෙයි ඉන්නේ. අපි හිතන ක්‍රමයකට නෙවෙයි ඉන්නේ. පාරට ඇවිල්ලා ඒක නිකන් අකුණු විදුලක් හිටුවා වගේ පුපුරලා යන වෙලාවක් එනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ චිත්තක්ෂණේ කිසිම තර්කයක් නැහැ. මොකද්ද වුණා. පස්සේ තමයි මේ බණ පොතක් කියනකොට තියෙනවා මේක තමයි වෙලා තියෙන්නේ. තව කාටද කියලා දෙන්න අපි බුදුහාමරගේ වචන ටිකක් ණයට ගන්නවා. වෙලා තියෙන දේ තීරණය. පස්සේ නමුත් සිද්ධිය හිට වෙන්නේ ඉසල්ලා ඒ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. නිරෝධ සත්‍ය දැකපු කෙනාට විතරයි මාර්ග සත්‍ය තේරෙන්නේ. කාට හරි මේකෙන් නිදහසක් ආවට පස්සේ තමයි තේරෙන මට මේ කළ හැක්කක් චිත්තක්ෂණ ලැබුවා මම හෙට ඉඳලා ජීවත් වෙනවා මේක නැවත නැවත වැඩි වෙන ක්‍රමයට. ඒකට කියනවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. මේක දැක්කේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ සුපර් මාකට් එකෙන් ගන්න බෑ. තමන්ම හදා ගන්න ඕනේ. ඒ නිසා අපි මෙතෙක් ආයෝජනය කරලා තියෙනවා මොන්නම භාවනා ජීවිතේ මොන්නම අත්‍තරක් දක්වත් අත්‍තරක් දක් නෙවෙයි. ඒවට කියන්නේ හුරතල් කියලා. භවනා ජීවිතේ හුරතල්ලා පැතින් වෙලා තියෙන මේ හැම එකකින්ම ප්‍රයෝජනයක් ගන්න වෙලාවක් එනවා. ඒක නිසා තාම ප්‍රයෝජනයක් වෙලා නැත්නම් දරේ මරේ බලන්නේ නැතුව ගහපු ප්‍රශ්නේ තියෙන්නේ. මෙම ගහගෙන ගහගෙන යනකොට අපිට මරේ අහුවේ යන්නේ දාට තේරෙයි බරපතල ප්‍රශ්නයක් කොහොමනම් මේක කාටවත් කියලා දෙන්නද කියලා. හරිම අමාරු. ගොඩනෙක් අවස්ථාවාදී. ගොඩනෙක් මේ අවශ්‍ය ಗುಣධර්ම නැතුව මේවා අපේක්ෂා කරනවා. ඒක නිසා ඒ ඇත්තෝ කෙටි ක්‍රම හොයනවා අමනයි. යෝගයෙන් සමහරු පිම්පිරලා තිනවා එයා හිතනවා නෑ නෑ මට මේ තව පාරමිතා මැදි මෛත්‍රී බුදුහාමරකම් ඉන්න ඕනේ මට අරක නෑ මේක නෑ කියලා ඒ මිනිස්සයා ඒ සෙල්ලක්කාරකම නෑ මේ පදම අප වෙලාවේදී යනවා සියලු දෙනාගේම මේ පදම පිණිස එහෙම නැත්නම් මේ සියලු දෙනාටම අවස්ථාවාදී නොවි ඒ කටයුතු කරගන්න ධෛර්යය පිණිස ශ්‍රද්ධාව පිණිස සති සමාධි පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා